ඒ අයට නමා ගන්න. තමන්ගේ ජාතිය කෙනෙක් බවට පත් කරගත්තොත් මහරජුරු ඒගොල්ලන්ට ලොකු වාසියක් හම්බ වෙනවා. මෙයා රජුරුවන්ගේ හිත ගැනීමට රජුරුවන්ගේ ශ්‍රේෂ්ඨත්වය වර්ණනා කළා බුදුරේගේ ගුණ බෝධිසත්ව ගුණ ඔබට තියෙනවා කියලා පෙන්නලා එහෙම සාහිත්‍ය පොත් ලියලා ඉවරලා ඉතින් වන්දි බට්ටකම් කරලා ඉතින් රජුරුවන්ට පිළිගන්නවා. රජුරුවන්ගේ තියෙන தත්ත්වය මොකද පුතජන ගතිය නිසා. ඕන අන්තට්ටුවක් දුන්නාම උත්සාහ ගන්න නැහැ තියෙන්නේ. හොඳයි කියලා දුන්නාට පස්සේ ඒ වගේ මාගේ ගුණ මෙහෙම කියලා හිතන් කියනවා නම් ඇත්ත වශයෙන්ම මම ගුණවතෙක් ආත්ම දෘෂ්ටිය යනවා ඒ දෘෂ්ටියම ගන්නවා අරන් එන මාත් ඇත්ත වශයෙන් බුදුබව පතන කෙනෙක් කියනවා ඒගොල්ලෝ මගේ පාක්ෂිකයෝ කියලා එයාත් එක්තරා බෝධිසත්වයන් වහන්සේ නමක් වෙනවා ඊට පස්සේ මොකද ඉන්නේ කාටද බඩ වැරින්නේ අර අර ආගමේ පිරිස තමාගේ බලයේ තමාගේ පිරිස වර්ධනය කරගන්න රාජ්‍ය බලය ලබා ගන්න උපක්‍රමයක් හදලා ඒකෙන් එඩිය කරගත්තා ඒකෙන් තමයි බොහෝකටම ওই බුදුබව පැතීම සම්ප සකස් වුනේ. කිසිම හරවත මේක තේරුම් අරගෙන පැතුව අය නෙමෙයි දාහගෙන ඉකෙනෙක්වා. මේ තරම් අවස්ථාවක් තියෙනවා. අතට අහු වෙලා තියෙන නිවන් මාර්ග පැත්තකට දාලා ඉතින් අර ඉගිලෙන උගුල්සන්ට අත දික් කරනවා වගේ වැඩක් තමයි අතේ ඉන්න කුරුල්ලත් ඇරුවා. gedara ඉන්න පිරිසත් එක්කලා අවුලක් හදාගන්න නැතුව ඉන්න බැරි මිනිස්සු. මේ මුළු ලෝකෙම සියලු අවුල් වලට මූණ දීලා බුදුබව පතන්න ඉල හැතියි. ඔක්කොම ඉවසගෙන. බලපුවාම gedara ඉන්නේ අම්මයි තාත්තයි දුවයි පුතයි වෙන්න පුළුවන්. තා එකෙන් දෙන්නෙක් වෙන්න පුළුවන්. ඒ තුන් හතර දෙනා එක පවුලේ ආරාවුලක් නැතුව ඉන්න බෑ ඒක විදිහට. ඒ જાතිය අය තමයි නිසරේ මුළු ලෝකෙම සමගි සමාදානයේ බෙදලා මුළු ලෝකෙම විරුද්ධව ආව දසමාර්ථේනාවක් ආවා මං කම්පා වෙන කෙනෙක් කියන තත්ත්වයටපත් වෙන බුදුබවට හිත තියාගෙන ඉන්න. මේ හිතලා බලන්න ඕනේ තමන් ඇත්ත වශයෙන්ම ඉන්නේ කොතනද කියන්නේ. හරි භයානකයි. හේතු නැතුව යම් කිසි කෙනෙකුට පැතුම් හදාගෙන ගියහම ලැබිච්ච වාසනාවට පයින් ගහලා ඒකත් නැහැ මේකත් නැහැ කරගන්න. ඉතින් මේ හිතා ගන්න තියෙන්නේ මෙච්චරයි. එහෙම පැතුමක් අනාදිය පටන් ආවනම් එහෙම. ඒ බුද්ධිලා කොච්චර අරිහතයටපත් වෙන්න හැදුවත් එයාට ඵලෙ ලැබෙන්නේ නැහැ. හැබැයි ಗುಣ වැඩි. එයාගේ උත්සාහයේ වීර්ය පාරමිතා ගුණ සපුරන්නත් හේතු වෙනවා. අදාදම අරිහත්ත්වයටපත් වෙන්න ඕනේ කියලා අදහසින් තමයි. විවරණ 23 ගත්ත අපේ බෝසතාණන් වහන්සේ ජෝතිපාල මානව කියලා මහාන වෙලා උත්සාහ කළා. හැබැයි උන්වහන්සේ අදාදම මාත් අරිහත්ත්වයටපත් වෙලා කෙලවර කරගන්න ඕනේ කියලා උත්සාහ කළා බැරි තැන තමයි මගේ මොනවත් අඩු වෙලා තියෙන්නේ. මගේ සීලයේ අඩුවකුත් නැහැ. මගේ සමාධියට බාධකයක්වත් නැහැ. ඒතර එහෙම මොනවත් බාධකයක් නැතුවත් ඉඳද්දි ඇයි මට වැඩෙන්නේ නැත්තේ? එහෙම කියා තමයි බුදුරණන් වහන්සේට කිව්වා ආවේ ඉතින් මොකක්වත් හේතුවක් තියනවද මේක? ඒ වෙලාවේදී බුදුරණන් වහන්සේ කිව්වා ඔබ කොච්චර වැඩෙන්නේ කොහොමද? ඊළඟ බුද්ධත්වයටපත් වෙන්නේ ඔබ මෙවර 23 කරන් ඉන්නේ. ඒ වෙලාවේදී කාශ්‍යප බුදුරණන් වහන්සේ කියනකම් ජෝතිපාල මහානවක වෙලා වහන වෙලා ඉඳලා දන්නේ නැහැ මම බුදුබාබා ලාගෙනද යන්නේ කියලා. කොහොමද වෙනස කොච්චර වෙනසක් තියනවද? අපි අද යන්නේ බුදුබාපතාගෙන හරියට කල් තියා දන්නවා වගේ ඉස්සර අපි එහෙම වෙන්න ඇති. හැබැයි වෙන්න ඇති කියන එක ජෝතිපාලමානකට හිතිලා නැහැ නේද? ලෝ මේ මේ ආසනේ මහන්සිලා ඉඳදී ආ හිතිලා නෙවෙයි බිස්තන ලබාගෙන ඉඳදී මම බුදු විලවත් ඉන්න කෙනෙක් වෙන්න කියලා කියලා එහෙම හිතුවේ නැහැ. ඇයි මට ලැබෙන්නේ නැතිව බුදුරන් වහන්සේගෙන් ඇහුවා. ආයි බුදුරන් වහන්සේ තමයි පිළිතුරක් දුන්නේ. එහෙම ලබන්න අපට හැකියාවක් නැහැ. මෙන්න මේ වගේ පාරමිතාවක් තියෙනවා සම්පූර්ණ වෙන්න. ඒකේ අවසාන විවරණය අද දෙන්නේ කියලා 24 විවරණය දුන්නේ. ඉතින් ඒ නිසා අපි හදිස්සි වෙන්නේ නැතුව ලැබිච්ච අවස්ථාවෙන් ලෝකේ යථාර්ථයේ තේරුම් අරගෙන ධර්මාභෝධය ළමන උත්සාහ කරන්න ඕනේ. දැන් මිතාවේ ප්‍රශ්නයක් අහනවා සෙනසුරාදා දිනේ පවත්වන බුද්ධ පූජාව මගින් අප పూర్වයේ කරන ලද අයහපත් කර්ම දවා හරිනු හැටි බව සමහරු කියනවා මේ පහදා දෙන්නේ. දැන් අපි හොතර දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. අපාතින් යම්කිසි අවලක් අසාධාරණයක් සිද්ධ වුණා නම් අපිට පාපයක් වුණා කියන්නේ අපෙන් කාට හරි වෙච්ච අවලක් අසාධාරණයක්. දස අකුසලයකට හෝ කර්මයක් කර්මපතයක් ආදී මොනෙකින් හරි කාට හරි අවලක් අසාධාරණයක් කළා නම් මෙන්න මේ කරපු එකට විපාක තමයි අපිට විපාක වශයෙන් ඉන්න තියෙන්නේ. පාප විපාක කියන්නේ ඒවා. ওই විපාකයක් ගෙවිලා යන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි විදෝලාම ගෙවන්න ඕනේ. මොන විදිහෙන් හරි අපි ඒ කරපු පාඩුවට ලෝකෙට වන්දි ගෙවලා. ඒ වෙහෙත විඳලා. ඒ ටික ඉවර කරපු දාට ඒක ඒ කරපු පාප කර්මේ බලය ගෙවෙනවා. ඊට පස්සේ ඒ පාප කර්මේ නැවත වාරයක් විපාක දීම වශයෙන් අපි කරා එන්නේ නැහැ. ඒ එන්නේ නැති වෙන්න හේතු වෙන්නේ මොකද? ඒකට අවශ්‍ය වන්දිය ගෙවලා ඉවර වෙච්ච නිසා. එයා මේ මුළු වන්දිය කියන්නේ මොකද්ද? මුළු ලෝකෙටම අපි විසින් කරව පාඩුවක්. අපි එක්කෙනෙකුට පාඩුවක් කරනකොට අපි හිතන්නේ එයාට විතරක් පාඩු කරා කියලා. අපි ළඟ දූෂ්‍ය මානසිකත්වයක් ගොඩ නැගුණා. ඒ දූෂ්‍ය හිතෙන් නිකුත් වෙන චිත්ත කිරණ චිත්ත ධාරාවන් මුළු විශ්වයටම බලපානවා. මුළු විශ්වයටම විනාශය කරන්න හේතු වෙනවා. මෙන්න මේ නිසා අපි සුළුවෙන් එක්කෙනෙකුට බැන්නොත් එහෙම. ඒ වෙලාවේදී ඇතිවෙච්ච දූෂ්‍ය මානසිකත්වය මේ විශ්වයටම සාපයක් වුණාකට හේතු වෙනවා. මෙන්න මේ නිසා එක වාරයක් බැන්නොත් එහෙම එක වාරයක් බැනීමේක වන්දි කියවන්නේ කියත අපි කවද ගැලවෙර කරන්නේ අපි අර ලෝකයට කරපු පාඩුව එක දෙයකට නෙමෙයි බලපාන්නේ අපි කන බොන ආහාරයේ දූෂ්‍ය වෙන්න බලපානවා එක පැත්තකින් අපි ඇසුරු කරන පරිසරයේ විෂය වෙන්න බලපානවා අපිට ඕක දැනෙන්නේ නැත්තේ මොකද සාප කරනවා වාගේම මෙත් වර්ණයි සෙත්පත් නැයි ලෝකේ ඉන්න හින්දා ඒගොල්ලන්ගේ සාන්තිය විහිදෙන නින්දාම අර සාපකාරයන්ගේ සාපේ මැඩ පවතිනවා. නැන අරුට එන ගහපන් මූට එන ගහපන් ඕක හැඳි ගෑවියන් කියලා කියනකොට මහා දූෂ්‍ය මනසකින් කියනකොට විහිද කරන පිට නොයේ ලෝකේ ගිනි අරන් විනාශ වෙන්න ඇති. ඒ තරම් විනාශයක් කරන්න බලයක් විහිදවනවා. ඒ වගේ පොදු ලෝකයේ තුල පොදු ප්‍රතිඵලයේ භුක්ති විඳින්න වෙන නිසා. ওই දෙගොල්ලොම එවනේ වැ මිශ්‍රණය තමයි භුක්ති විඳින්නේ. ඊට එක කෙන ගහපන් කියනකොට එකිනෙකා සියලු සත්ත්වයින්ම යහපතක් වේවා. ඒකවල එකිනෙක චේත් කරනකොට එකිනෙක වාස් කරනවා චේත් කරන බලය නිසා වාස් කැපෙනවා. ඒක නිසා අර මිනිසියකින් තියෙනවා බොහෝ කොටම මෙල්ල වෙලා තියෙනවා. හැබැයි නමුත් ලෝකයේ කරපු පාඩුවට කවුරු හරි කරගහන්න ඕනේ සෙට් කරන්න. සෙට් කරනවා කිව්වම ලැබෙන බලයත් ලේසියෙන් අරින්න බෑ. අර විස විඳගෙන යන්න ශක්තියක් වේද වේලා උත්සාහ වෙලා ලෝකෙට හිත කරන්නත් උත්සාහ කරන්න ඕනේ. අන්න ඒ නිසා මේ අන්‍යයන් වෙහෙසටපත් වෙනවා. උතුමන් පවා වෙහෙසටපත් වෙනවා. අර සාප කරන අයගේ සාප කපන්න. විශාල වෙහෙසක් ගන්නවා. සාන්තිය ගොඩනගන්න. මේ හැම එකකම වන්දිය ගෙවන්න වෙනවා අර සාප කරන අයට. මම ඔහුට විතරයි වෙන්නේ අනිකට තියෙන අමාරුව මොකද කියලා කියන්න බෑ. ඒ අපිට නොපෙන්නේ නිසා අපි එහෙම කියන්න පුළුවන්. දස දහසක් සක්වල ඉන්න සියලුම සත්ත්වයින්ට කරදරයක් වෙනවා එක පැත්තකින්. ඒකයි කාරණේ. ඉතින් අපි දැනගන්න ඕනේ ඒ ඇති වෙන සත්‍යයන් නිසා අපි ලෝකෙට කරපු අවැඩ අසාධාරණයන්ට වන්දි තමයි අපි මේ පාප කියලා ගෙවන්නේ. දැන් අපිට අහනවා දැන් මේ අයහපත් කර්ම වලින් අපි මුදව මුදෙන්න නම් අපි ඒක මොකද කරන්න ඕනේ? එහෙනම් අපි අර බැන්න සාධාරණ විතරක් වන්දි ගෙවලා හරියන්නේ නැහැ. අපෙන් අවැඩ වෙච්ච පාරු වෙච්ච සියලුම ලෝක සතුන වන්දි ගෙවන්නේ. නැත්නම් සියලු ලෝක සත්‍යයට අපි යහපතක් සාන්තියක් ඉෂ්ට වේවා කියලා පැතුවොත් හිතෙන් කයෙන් වචනයෙන් කියන මේ තුන් තැනින්ම අර කියනා වූ මෙත් වැඩිම කළොත් මෙත්තා සාගත කාය කර්ම වදී කර්ම මනෝ කර්ම කරුණා මුදිතා උපේක්ෂා කියන මේ ගුණ ඇති සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් යුක්තව කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කියන මේ තුන සිද්ධ කළොත් තමයි අපිට පුළුවන්කමක් ලැබෙන්නේ අරවට වන්දි ගෙවන්න. ඒ ශාන්තිය විහිදිලා පැතිලා මේ සියලු සත්වයන් කරා යනවා. අපෙන් සාප කිරීමෙන් යම්කිසි අවඩක් එලා තිබුණා නම් අපි අද සෙත් කිරීමෙන් ලබන්නා යහපත නිසා එදා කරපේකට වන්දි කියවෙනවා. අපෙන් විචා පාඩුවට අපි ණය ගෙවුවොත් තවදුරටත් ණයකාරී වෙන්නේ නැහැ. මෙන්න මේ නිසා තමයි මිත්වැටෙන ක්‍රමයේ දැනගන්න ඕනේ. දැන් සමහර අයගේ මතයක් තියෙනවා උදේ ඉඳන් රැය වෙනකම් මිත් පරන්න මෛත්‍රී කර්මස්ථානිය වඩනවා. ඊට පස්සේ ආචාර්යවරු දේශකයෝ ඒ මූල මූලික අය කියනවා. මිත්‍යා දෘෂ්ටි ගායන පින් දෙන්නේ හේම බැරි වෙනවා. දැන් දෙනවා තානිගමනේ. සම්මියා දෘෂ්ටික දෙයියන්ට විතරක් පින් දෙන්නේ. ඔය මිත්‍යා දෘෂ්ටිකට එහෙම පිටුනොත් උඹලට කරදර වෙනවා දෙන්න එපා. දැන් මෙත් වර්ණවා කියන්නේ මොකක්ද? ලෞකික වශයෙන් ලෝකයට මෙත් වර්ණවා යහපතක් වෙන්න කිය. අයිසරිගෙන පින් දෙන්නේ එහෙම වවුන්ට. උන් අපිට ගහන. එහෙනම් සම්මියා දෘෂ්ටික දෙවි දේවතාවෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මෙතරන කියා දෙන්නේ. පොකොරෝ මෙත් වරනවා කියලා අනිත් පැත්තේ කියන උන්ට දෙන්න එපා කියලා. මොකද ඒ වරලා දින මේක? ඉතින් මෙන්න මේ වගේ මේ රෝග සත්‍යය යහපත දකින්නේ නැහැ. කෙනෙක්ගේ යහපත දකින්නේ නැහැ. ඒකත් තමන්ගේ වාසියට හරවල. මොකද ඇහුවත් එහෙම කියන්නේ. මිත්‍යා දෘෂ්ටිකයෙන් වින් අරගෙන බලවත් වෙලා අපිට ගහයි. තමන්ගේ ආත්මලාභය නිසා උන්ට පින් දෙන්න එපා. සම්මිය දෘෂ්ටිකය දුනොත් ඒගොල්ලෝ අපිට උදව් කරයි. ඉතින් උදව් කරගන්නයි උදා මෙදෙන කෙනාට බැලලා අයින් කරන්නයි දෙකනේ ඉතින් කටයුතු කරන්නේ. ඉතින් මේක බුදු එතකොට මොකද්ද මේ ධර්ම? දැන් මේ එක එක කෙනාගේ ප්‍රශ්න ඇති වෙන හැටි. ඔය ගොඩ නැගින්නත් හේතු තියෙනවා. ඔය දේශනා කරන මූලික දේශකයෝ සමහරවල්ලාට ලෙඩක් හැදිලා දුකක් කරදරයක් ඇතිලා ඊට පස්සේ ඔකරෝම ගිහින් කියන්න යනවා. මුල හොයලා බැලුවත් එහෙම දෙන්න එපා කියන්නේ අත්දැකීම මොකක්ද? දේවාලට ගිහිලා පූජාවක් කියපු තියලා වැඩේ කෙරුන්නේ නැහැ. ඊට පස්සේ තව දෙවියන්ටයි ඔක්කොම කියන අයට කිව්වා. තමන්ගේ ලෙඩේ සුව වුන්නේ නැහැ. ඕම හෝ කොරවර ඉන්න ඉතරා වෛරයක් හරගන්නවා. ඔවුන් එක එකවත් මට පිළ වුණේ නැහැ කියලා. උන්ට දෙන්න හොඳ වැඩක් කවදා හරි කියන එක තමයි හිත ඇතුලේ පැහැවන්නේ. තමන්ට වෙලාවයි දින තමා දේශකයෙක් වෙච්ච ගාම දෙනවා දේශනාව. අහවල් જાතියුන්න දෙන්න එපා පලාතරත් පින් ගොඩක්. උන් අසත්පුරුෂය උන් කවදාත් උදව් කරන්නේ. අර තමන් දැකපු අධ්‍යක්ෂය මැරිට ඕක දෙනවා ලෝකේ. ලොකු විනාශයක් කරගන්නවා. අපි ලෝකේ යම් සත්‍යයකට ණය වුණා නම් ඒ සත්‍යය දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක් හිතන්නකෝ මුස්ලිම් මුදලාලි කෙනෙක් ඉන්නවා දැන් සම්මාදිටික මිත්‍යාදිටික තෝරන දැන් ඉන්න පිරිස බෞද්ධ සම්මාදිටිකයි අනික ඔක්කොම මිත්‍යාදිටික කියලා තෝරනවා මුස්ලිම් මුදලාලිගෙන් කණ්ඩ බඩු ටිකක් අරන් ඉනවා කියලා. හල්ලි දුන්නේ ණය වුණා. දැන් මුදලාලිට අපි ණයකාරයෙක් කියලා. දැන් ඒ ආත්මය මැරිලා හිටන් අපි ඇවිදින එකන් තව කොහේ හරි ඉපදලා ඉන්නවා. දැන් ඉතින් අපි කියනවා මිත්‍යා දෘෂ්ටියකට පින් දෙන්න එපා. උදව් කරන්න එපා. දැන් මුස්ලිම් මුදලාලිත් මැරලා ඉවරලා හිටන් භූතයෙක් වෙලා හරි කමක් නැහැ බලා ඉන්නවා පැත්ත කරලා හිටන් මට අරු මගේ මෙච්චර බඩු මල්ලක් අරන් ගියා මෙච්චර ගානක. කොහොමද රුපියල් 1000 දෙන්න තියනවා දුන්නේ නැහැ. ඒකදී බලාගෙන ඉන්න. මේවල පින් කරලා ඉවරලා කියන මිත්‍යා දෘෂ්ටියකින් අපි පින් දෙන්නේ. ඔගේ පේනනේ මට බයෙන් ගත් එකදී. අරය වලයි. දැන් ඉතින් අපිට මිදෙන්න හම්බෙයි. මේ අප්‍රමාණ අනාදීය පටන් එන සසර ගමනේ. අපි සම්මාදිටිකකද ගන්න දෙනු කලේ. ඒ එකම ආගමක්වත් නැති අය එක. විවිධාකාර ආගම් විදෘටි දරණ අය එක. අපි ගනුදෙනු කරලා නෙමෙයි ආවේ. අපේ ණය කීයක් එයාට ගෙවෙන්න තියෙනවා. හොඳයි ඒගොල්ලන්ට ණය ගවන්නේ නැතුව අපි සම්මාදිට්ඨිය කියන ණය ගවලා ඉවරලා සම්මාදිට්ඨියකට උදව් කරලා ඉවරලා ඉන්නකොට. හර අපි කියමු දැන් මෙලොවම ඉනක මුස්ලිම් මුදලාලි මැරලා නැහැ කියමුකෝ තව ඉන්නවා. අර මිනිස්සයා තව ඉන්නවා කියමුකෝ. දැන් ණය ගෙවන ක්‍රමයක් තියෙනවා කියලා අපිට ක්‍රමයක් දෙනවා. මොකද්ද මේ සාසනයට උදව් කරන්න උපකාර කරන්නේ. මුදලාලි රුපියල් 1000ක් ණය. මම චෛත්‍ය වඳින රුපියල් ලක්ෂයක් දෙනවා පරිත්‍යාග කරනවා. පන්සලේ චෛත්‍ය වඳින්න. මුදලාලි අහනවා වගේ දෙනා කොහමද ගෙනාවේ? හා ඒක පිළිලා කොච්චර කාලද? ඒ කොහොමද? මම චෛත්‍ය හදන රුපියල් ලක්ෂයක් දුන්නා. දැන් මුදලාලි පිළිගන්නේ. එහෙමයි එහෙමයි. ඔව් මම නයි පිළිවා කියයි. කල්පනා කරලා බලන්න විහිද කියලා. චෛත්‍ය හදන රුපියල් ලක්ෂය දුන්න එකේ පින වෙනා. ඒක වෙනම තියෙන්නේ. මුදලාලිට නයි ගෙවෙන්නේ නැහැ අපි ණය කාර්ය නිදහස් වෙනවා. අන්න ඒ වගේ දෙයක් ඔතන තියෙනවා. යම්කිසි දෙයක් කරලා ණය ගෙවන ක්‍රමයක් තියෙනවා. පින් දහමකින් ණය ගෙවන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. නොපෙනෙන ලෝකවල සියුම් ලෝකවල ඉන්න අයට. ඒ ඒ මොහොතේත් මැවිලා යනවා ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ආහාර, සුඛෝපභෝගී දේවල් ඒගොල්ලන්ගේ බලාපොරොත්තු අනුව ලෞකික දේවල්. ඒ නිසා ඒවට අවශ්‍ය කරන්නා වූ දේවල් ලැබෙන ක්‍රමයක් තමයි ඔය බුද්ධ පූජෝපහාර ක්‍රමය. දැන් බුද්ධ දෙනකේ නොකේ මත තියෙනවා. පිළිමේපත් කරනවාද පිළිමේට ලෙඩ හැදෙනවාද ඇයි වේද පූජා කරන්නේ දැන් මේ ආගේ දේවල් හුඟක් ආගේ තියෙනවා බ්‍රහ්ම බොහොම තදින්ම යන එකක් ඕක ඇයි මේ පිළිමල් රූප වලට කණ්ඩ දෙන්නේ මොඩ වැඩක් නෙමෙයිද මේ ආදී වශයෙන් චේතනාව තුළින් නිදහමක් නැගෙන ආකාරය හොඳට පැහැදිලි කරලා තියෙන විස්තර කරලා තියෙනවා මේ පිනක් පළ දෙන ආකාරය කාටවත් දුන්නාම කොහොමද අපිට ලැබෙන්නේ ඒකත් අපි දැනගatiya හරි ගැඹුරු තැනක් අපි යම්කිසි ලැබීමකට හිමිකාරයෝ වෙලා ඉන්නවා නම් කාටවත් දීපු හින්දා නෙමෙයි. ඒක තමයි අපේ පැවැත්මේ උරුමය. මිනිස්සෙක් වෙලා ඉපදුනා නම් යම්කිසි පුද්ගලයෙක් මිනිස්යාට හිමි යම් ආහාරයක් ඇද්ද ඌට ඒක උරුමයි. ඒ පිනේ මේ ගැඹෙලා තියෙනවා. මිනිහෙක් වෙන්න අවශ්‍ය කරන පිනක් කළා නම් ඒ කරව පින තුලන. ඒකට අවශ්‍ය සියලු කාරණා පෝෂණය ගැඹෙලා තියෙනවා. ඒ කාටවත් දීපු එකක් නෙමෙයි. ප්‍රසන්න මනසේ හැටි. හැබැයි දීර්ඝවම ලැබෙන්න හේතුව මොකක්ද? ප්‍රසන්න මනසෙන් උපන් අයට ඒකට හිමි ආහාරය ලැබුණා. ඕක උදුරා ගන්නවා ලෝභකමන සමංගී කර ගන්න හදන අනුභීතිය. මෙන්න මේ නිසා ලෝකේ තියෙන ඒවා අපි කාලය තුල අසාධාරණ විදිහට අනුන්ගේ දේවල් පොඩි ගහගත්තා. අපේ අපිට ස්වභාවයෙන් ලැබෙන තිබිච්ච ස්වභාවික ලැබීම ඒ නිසා පිරිහුණා. දැන් දාන දුන්නාම ලැබෙනවා කියන්නේ පොඩි ගහගත්තේ ආපහු තාලා සාධාරණත්වයටපත් වෙනකොට අපේ උරුමය මතුවලා එනවා. ඒක තමයි ලැබීම, තීමේ ලැබීම කියන්නේ. ඉතින් සාසනයෙන් ගත්ත දෙයක් ඇත්නම් දැන් මේ ලෝකේ අපි මගේ කියලා අල්ලාගත්ත ලෝකයේ තුල මම මගේ කියලා අල්ලාගත්ත ගොල තුල පොදු පරිහරණය කරන ලෝකයක් මගේ කියලා අල්ලාගෙන තියෙනවා. දැන් මේ ලෝකේ කවුද අල්ලලා දුන්නේ? කොහොමද අයිතිවාසිකම අපිට ආවේ? අපි විසින්ම ගොඩනගාගත්ත දෘෂ්ටිය තුලින් ඉඳලා. මෙන්න මේක අපි සම්මත කරගන්න. මේක අපි කියලා. මිනිසු කට්ටියක් මේක තියලා ඔබ සම්මත කළා කවදාද? ඔය සම්මත කරන්න මේක හිටිය සතුත් ඔය අනුමැතිය දුන්නා. සියලු සත්ත්වයන් අනුමැතිය දුන්නා. ඔව් අපිට ඕනේ නැහැ. උඹලා සම්මත කරගෙන උඹලා කොට කරගන්නකො. අපි කොහේ ගියා කමන්නේ. ඔය බල්ලෝ හරා එක එක සතුත් අපිට දුන්නා දනුමතිය. අපි ඒගොල්ලෝ ගැන තකලා ඒගොල්ලෝ ගැන හිතලා ඒගොල්ලන් කොටස වෙන් කළාද අපි අනුමැති අපි සම්මත කරගත්තා. සියලු සත්‍යයන් පොදු ලෝකෙක හැකියාවෙන් බලවත් නිසා අනික උන් දුට්ටුවර ගණන් ගන්න නැතුව උන්ගේ අයිතිවාසිකම් පැත්තකට දාලා අපේ කට්ටිය විතරයි මේ ලෝකේ මේ කැලේ උඹට මේ කැලේ උඹට කියලා වෙන් කරේන සම්මත කරගත්තා. ඒ සම්මතින උපතිරාකු හදාගත්තා. නීතිමාලාවත් හදාගෙන නීතිමාලාවට හැදුවා ඒ උපතිරපු අයිතිකාරයාගේ પરම්පරාවට යන කූලෙන් යන විගුණන්න බෞද්ධ දෙන්න උගත් යන කැමැත්තක් කරගන්න අවසර ඇතුව ඒ අයට එහෙම අයිති හිමිකම අපිට තමයි අපේ රාජ්‍යයෙන් දීලා තියෙන කියලා රජේම සම්මත කරගත් එක තමයි රජේ කිව්වේ ඒකම සම්මතය. ඔන්න ඔය සම්මතය කරගත්තර කෝ දැන් සාධාරණ ඊට වෙලාද? කොහොම මේක හිමිකාරයා හිමි කොට පොදු ලෝකේ අපිට ඕන හැටියට සම්මත කරන්න තියෙන අයිතිවාසිකම මොකද්ද? හත්වේකට. පොදුවේ භුක්ති විඳපු ලෝකයක්. පුද්ගලිකව වෙන් කරගන්න තිබිච්ච හිමිකම අයිතිවාසිකම මොකද්ද? සියලු ලෝකේ සියලු සත්ත්වයන් හිමි ලෝකේ. මොන විදිහකින්වත් එහෙම අයිතියක් නැහැ. එන අසාධාරණ ඉස්ලාම් කවුද කරලා තියෙන්නේ? මුලින්ම වෙන් කරගෙන අපි සාධාරණයි අපේ නීති අනුකූලයි අපේ දාඩිය මහතිය හරියම සල්ලි දීලා මේ ඉඩම ගත්තේ ආදී වශයෙන් කියන අපිම නේද මේක කරලා තියෙන්නේ. හැබැයි මේක දැන් ලෝක සම්මතියක් වෙලා කඩන්න බැරි සම්මතියක් වෙලා ඉවරයි. දැන් මේක අපි දැනගත්තාට අපිට පුළුවන් කමක් නැහැ ඒක නැති කරන්න. දැන් අපිට සිද්ධ වෙනවා එක දෙයක්. මොකද? අපේ ඒ කියන කොටස තුල යම් කිසි කෙනෙක්ගේ කොටසක් තියෙන බව අපි දන්නවා. ඒ කොටස අපි අපේ කොටස විතරක් අරගෙන අනිත් කොටස ඒ ඇයට නිදහස් කරනවා. ඔන්නේ නිදහස් කිරීමට කියනවා අපේ ටික අරන් ඉතුරු ටික දැම්මා. දාන හරිය තමයි ඒ ටික. අල්ලගෙන ඉන්න හරියයි දාන්නේ. දාන හරිය තමයි දාන්නේ. එහෙනම් අපි අල්ලගෙන ඉන්නේ කී දැන් විදා භුක්ති විඳගෙන හිටපු නිදහස් ලෝකේ. ඊර්ෂිවරයෙක් හිටියා. ඒ වගේම ආර්ය උත්මයේ හිටියා නම් නිදහස් ලෝකේ තමන්ගේ පංගුව පොතන හරි තියෙන එකකින් ගන්න පුළුවන්. බඩගිනි වුණා බඩගිනි වෙච්චලාක වටපිට බැලුවා ගහක ගෙඩියක් තියෙනවා ඉතින් පොදු ලෝකේ ගහක ගෙඩිය තමන්ගේ බඩින හලයන කෑවා. ඒ හිමිකම තිබුණා. දැන් කරන්න ගියාම ආ ඔය අලි ගහන්නේ අලි ගහන්නේ ඔක මගේ මමටයි තියෙන්නේ. කාගෙන් හද ගන්න. දැන් එහෙම අයිතියක් නැහැ. එහෙනම් අපි ලොකුම සාපේවාදීන කොටසක් කරලා තියෙනවා. මොකද්ද? ලෝකයේ උතුමන්යයි යම් සම්මත ගුණයක් ධර්ම ඇති පිරිසක් ඇද්ද? ඒ පිරිසට හිමිදේ වැට කඩළු ගහලා කොටු කරලා කණ එක තමයි ඒක මහ සාපය පළ දෙන එක හේතුව. මෙන්න මේක අපි ඒ අයට දැන් ආපහු දුන්නේ නැත්නම් එහෙම අර සාපේට මහ සාප ලද්දෝ වෙනවා. මහා සාපේට ගොදුරු ණය වෙනවා. ඒ විදිහ නොදී කන තාක්කල්. අපිට සාපයක් වැදිලා හිටන් අපේ සම්පත්තිය විනාශ වෙලා දැවිලා ගිහින් තියෙන අබෝම් පොඩ්ඩයි තියෙන්නේ. 1000ට එකක්වත් ලැබෙන සම්පත්තියෙන් අද හිමි කරගෙන ඉන්නේ නැහැ. යා පිරිහිලා ගිහින්. හැදෙන ගහකොළ පහ નિසරු වෙලා ගිහිල්ලා. මතුවෙන්න තිබිච්ච ඒව ඇති වෙන ඵලධර්ම සත්‍යයන් නැති වෙලා ගිහිල්ලා. මොකද පුතුමන්ගේ කොටස කන එක එක පැත්ත. ඒ වගේම ලෝකේ සාමාන්‍ය අය කොටස ලෝකේ තියෙනවා. ඒ ඒ අයගේ හිමි කොටස ඒ අයට දෙන්නේ නැතුව ඒ අය තනි තනි ඉන්නවා. නැති අය තනි තනි ඉන්නවා. ඒගොල්ලෝ පැත්තක අපි අපේ එක කනවා. සාමාන්‍ය අයටත් අසාධාරණයක්. බල්ලෙකුට බලලෙකුට සතෙකුට කවුටෙකුට ඌට හිමි කොටස අපේ වත්තේ තියෙනවා. ඌටත් අසාධාරණයක් කළා උන්ට කන්න දෙන්නේ අපේ වත්තේ බලන්න. මොනවා හරි දාලා කොල්ල දාලා හරි වතු මොනවා හරි දාලා හරි පන්නලා හරි රොකඩ බැඳගෙන හරි පාන් තියාගෙන හරි පවුලේ කර කන්න දෙන්නේ නැහැ ඒ ඒ පැත්තෙන් රකින්න. ඒක තිරිසන් සත්තුන්ගේ කොටසක් අපි අයින් කරලා දාලා. නැති බැරි අහිංසකයේ හිමි කොටස අපි අසාධාරණයෙන් අපේ කොටස කරගෙන. දැන් මේ දෙකෙන් ලොකුම බලවත් විදිහට ප්‍රතිචාර දක්වන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි ගුණවතුන්ට කරන අනුපාඩුව නිසා ඇතිවෙනා වූ සාපේ. ඒකත් බලවත් තමන් කරා ගමන් කරා කරදර කරනවා. අනික තමයි පහත් නීච බුද්ධිරයට නොදෙන හිමිකම දෙන්න තුනම ඌ ගහනවා පහර ගහනවා. ඌට එන එකකින් සාපේ නෙමෙයි. ඌ ಗುಣ හීනිය නිසා ඌගේ ගතියක් තියෙනවා. ඌගේ එක ගත්තොත් එහෙම ඌ එක 10ක් ගහන්න බලයි. එයා තමයි හිනහුරුගේ පැත්තේ. ඒ හිනහුරුගේ පැත්තේ ආයත අපි ඒ පැත්ත කණේ ගවන්නේ ඒගොල්ලන්ට දෙන්න දෙනවා ඒගොල්ලන්ට. දීලා එකෙන් බේරෙන්න ඕනේ. සාපේ නිදහසෙන් උතුමාගේ කොටස උතුමන්ට දෙන්න ඕනේ. අනිත් භවෝග සම්පත්තියෙන් අපිට හිමි කරලා තියාගෙන ඒ ඒ අයගේ හිමිකම් කොටස් නිදහස් කරන්න ඕනේ. අනේ ලෝකෙ මීට පෙර තිබුණ ක්‍රමයක් ඕක. බුදුදහම හරියට දැනගෙන හිටපු කාලේ කමතේ ඉඳලා වීටිය ගන්න ඉස්සෙල්ලා මේ කොටස් ටික වෙන් කරනවා. මුලින්ම වෙන් කරනවා. අග්‍ර සත්‍යය ගිහිලා බුද්ධ පූජාව දෙන්න හතෙක් හරි ඉඳුල් කරන්න ඉස්සෙල්ලා කරල කිරි වැඩිගෙන එනකොට කපලා අතින් පොඩි කරලා කිරි ඇට වෙන් කරලා අරගෙන. ඕකෙන් නොඉඳුල් කිරිබතක් හදලා ගිහිල්ලා නම් කිරිබත් පූජාව බුද්ධ පූජාව වශයෙන් තිබ්බා ඉස්සර. පළවෙනි කොටස අග්‍ර සතිය දිහා නිදහස් වෙනවා ඉස්සෙල්ලම. ඊට පස්සේ ඒ කොටස ගත්තට පස්සේ මුළු කුඹුර ඔක්කොම කැපුවේනේ අන්තිමට කපනකොට. කුරුල්ලන්ගේ කොටස කුරුල්ලන්ට තියලා තමයි කපාගෙන ආවේ. කුඹුර සියලු ගයන් කැපුවේනේ. පැත්තක් ඉඩරලා ඉතින් පැත්තක් වෙන් කරලා තිබ්බ සතුන්ට ගන්න. වැටෙන කරා ලහුලා ගත්තේ නෑ දුගී මගේ අයට අහුලා ගන්න මලු අරන් ඇවිදලා පෙට්ටි අරන් ඇවිදලා අහුනකොට හොඳයි පෙට්ටි යන්න ගිහින් අහුලා ගන්න කියලා ඒකට ඉඩ දුන්නා. ඊයට ඒව තහනම් කළේ නෑ. දායි ඔක්කොම තහනම් අරන්. අතර කුඹුරේ ඔක්කොම හදලා ඉවරනාට පස්සේ කුඹුරු අසද්දලා දුන්න ඔක්කොම ඇලවිලි හදලා දුන්න ආයේ දේවත්වය පවාද ඉන්නවා. ඒ සියලු අයට දේව පූජාවක් වශයෙන් කියලා අපිට උදව්පකාර කරපුවා කියලා ප්‍රතිපකාර වශයෙන්. ඒ අයට දේව දෙවියන්ගේ කොටස කියලා වෙන් කළා කොටස. දිව්‍ය දාන වලට ඒගොල්ලන්ට පින් සඳහා. ඒ කොටස වෙන් කළා නම් දේවාලයකට හරි නැත්නම් ඒ බඳු දේව පූජාවකට හරි වෙන් කළා ඒ පූජාව දීලා දෙවියන්ට පින් පෙත් දුන්නා. දෙමව්පියන්ට වැඩි හිටියන් තියෙන කොටස ගුරුවරුන්ට තියෙන කොටසට කොටසක් වෙන් කළා නම් තමන්ගේ යම් කිසි ඉදිරි කොටසක් ඒ අය කරා ගිහින් දෙන්න වෙන් කළා වෙන් කළා තියෙනවා. ඊට පස්සේ අසල්වැසි ආදී තව උදව් උපකාර කරන පිරිස වලට යම් කිසි එක වෙලා කන්දර කවන්නේ තවම තියෙන හැටි ටික තියෙන හරිය හැටි වෙන් කරලා. ගෙනියන අයට මොකද කරන්නේ? විල්ලායි බලාපොරොත්තු වෙන දුගී මගේ අයට වෙන් කොටස වෙන් කරලා ඒගොල්ලන්ට ටික ටික අරකින් දුන්නා. මෙහෙම දීලා අන්තිමට මෙන්න අනික් කට ඔක්කොටම දිරවස මගේ ටික මේ තියෙන්නේ මට ගන්න මගේ ගෙදර පරිහරණයට කියලා ඒ ටික අරන් ගියා. දැන් බලනකොට වීගොරින් හතරෙන් තුනෙන් දෙකක් විතර දීලා තුනෙන් එකයි ගන්න. හැබැයි අපි ඔය ඔක්කොම නැතුව මුළු සම්පූර්ණ පරිහරණය කළ භුක්ති විඳලා තියාගෙන ඉන්න ප්‍රමාණය කොච්චරද? එදා එසේ කළා සුනින් එක කියලා ගත ප්‍රමාණය අර වගේ 10 ගුණයක් ලොකුයි. අර සම්පූර්ණ අස්වැන්න නෙමෙයි 10 ගුණයක් එයායි කොටස ලොකු වෙනවා. මෙච්චර විශාල අස්වැන්නක් ආවා. සුත්‍ර ජීවීන්ගෙන් හානියක් නැතුව ගියා. සතුන්ගේ විනාශයක් ගොවිතැනට නැතුව ගියා. විශාල සස්ත්‍රීකත්වයක්. පෝර දාන්න වේද ගහන්න ඕන කමක් තිබුණේ කිසි මහන්සියක් නැතුව විශාල අස්වැන්නක් ගත්තේ ක්‍රමී. අන්න අපේ ලෝකේ සස්ත්‍රීකත්වයේ පිළිහිලා තියෙන ක්‍රමී අනුන්ගේ අරගන්න එකයි අපි එක කියන්නේ කියන්නේ. අපි දන් දෙනවා අපේ සල්ලි වලින් දන් දෙනවා කිව්වා. යථාර්ථය ඒක නෙමෙයි. අපි අනුන්ගේ පොඩි ගහගෙන කරන ලෝක සම්මතියක් තියෙනවා. මට ඒ ලෝක සම්මතිය වෙනස් කරන්න බෑ. මගේ පඩිය හරි මේ හම්බෙන්න එක හරි සියල්ලම සම්පූර්ණ එකක් ලැබිලා තියෙන්නේ. ඒ සම්මතිය කරන්න බැරි නිසා මම නිදහස් වෙනවා. මගේ කොටසෙන් ඒ ටික සුද්ධ කරලා කියලා යම් කෙනෙක් හිතලා. තමාගේ පඩියකින් ওই විදිහේ ක්‍රමයක් වෙන් කරගත්තා නම්. Taman ලැබෙන ආදායමකින් ක්‍රමයක් හදාගත්තා නම්. අවුරුද්දක් යනකොට ලොකු වෙනසක් බලාගත්ත හැකි තියෙනවා. අන්න හේතුරණු ඵලයේ ලැබෙන හැටි බලාගත්තා. අග්‍ර සාස්ත්‍යයක් වෙන් කරන්න ඕනේ සාසනය. සුළු ගන්න තව ලැබෙන පඩිය ගන්න පඩිය කීයක් දානවා කැටයක් හදලා. ඒක වෙන කිසියෙකට ගන්න ඒක සාසනය විදිහට. එතකොට අපිට උදව් උපකාර කරපු අපි අද ජීවත් වෙන ලෝකේ අපිම හදාගත්ත ලෝකයක් නෙවෙයි. මේවට නොයේ කාකාරයෙන් ඩාඩිය මහන්තිය පෙරලා තමන්ගේ කාලයේ ශ්‍රමයේ වැය කරලා වැව්වමුණු හදලා දීලා ඔක්කොම කරලා දීලා හදලා දුන්න පිරිසක්ගේ ඒ උදව් උපකාරය අපිට අදත් අපිට ජීවත් වෙන්න ආධාර දෙනවා. එයා දිව්‍ය ඒ දිව්‍යාදී වන්නාව කොට්ටාස වතින් ඉන්න අයටත් ඒ අය සඳහා මෙන්න මගේ කෘතෝපකාරී කියලා පොරස වෙන් කරනවා. මෙන්න අම්මට තාත්තට මම හැදුවට වැඩුවට කියලා පොරස කීයක් හරි කන්න වෙන් කරනවා. ගතනුගත වෙනම දෙයක් වෙන් කරනවා. මට උගන්වපු කරලා දෙනවා මග පෙන්නලා දෙන ගුරුවරුන්ට ආදීන්ද කියලා කොටස කීයක් හරි වෙන් කරනවා. ඒක එකතු වෙන්න තියලා වෙලා නැහැ යම් මොහොතක අවංකවම මේ පිරිසොල්ල ගිහිලා වාර දීලා ගෞරවයෙන් දෙන එකනට ගෞරවයෙන් දෙනවා. ඒ වගේ අනුකම්පා බුද්ධියෙන් දෙන එක අනුකම්පා බුද්ධියෙන් දෙන මෙන්න මේ ක්‍රමයට තමන්ගේ කොටස නිදහස් කරලා තමන්ට ලැබෙන හරිය නිදහස් භුක්තිය පටන් ගන්නවා. වැඩි කල්යන් ඉස්සලා කිරි ඉතිරෙන්නේ නැහැ හරියන්න පටන් ගන්නවා අය. මොකද හේතුව අන්න දානි ආනිසන්ති කියන්නේ ඔන්න ඕකයි. දාන අය. අය වෙච්චිලා දාප්පන් කියන එකයි කියන්නේ. ණය තියාගෙන ඉන්නේ ණය දාන්න නැතුව. ණය වෙලා ඉන්නේ. ඔය වෙලා තියෙන ණය ආපහු දාපන් කියන එක තමයි දාන අය කියන්නේ. දාන අය තමයි දානේ. ණය නිදහසෙන් නම් එළිය කරගන්න ඕනේ. ඒතර අපි ණය නැතුව ජීවත් වෙන්න වෙනවා. ඉතින් මේ පූජාව සිද්ධ කිරීමේදී අපි කරන්නේ ඔන්න ඔය ටික තමයි ඉස්සෙල්ලා. දැන් බලන්න ඔකද කීයක් කියනවාද කියලා. දැන් මේක පිනක් වෙන්නේ කොහොමද? පරිභෝග කළා හෝ නොකළා හෝ හිමික අයගේ කොටස හිමයිට වෙන් කිරීමයි කරන්නේ. අපේ පරිත්‍යාගය ඒකයි. දැන් ශාසනයේ අග්‍ර බුදු පියාණන් වහන්සේ මහරහතන් වහන්සේලාගෙන් අපිට ලැබිච්ච ආශිර්වාදය. අපිට ලැබුණ යහපත සාන්තිය. විමුක්තිය සලසා ගැනීමට අද මේ කාලේ වෙනකොට අපිට ඒකට හේතුකාරකන ධර්මයේ පැවතුනේ කුමක් නිසාද? ඒ මාර්ගය කොහොමද අපිට හම්බ වුනේ? ඒ මාර්ගය මතු කරලා දුන්නේ කවුද? ගෙනත් දුන්නේ කවුද? අපිට කරලා තියෙන අනන්ත උපකාරයක් බව සිහි කරලා. අන්නේ උපකාරයට කෘතෝපකාරය තමයි මේ සිද්ධ කරන්නේ. ඒ සඳහා උපහාරය සිද්ධ කිරීමේ වටිනාකමත් ඒ වගේම. චිත්ත ප්‍රහාදේ ඇති වෙන දෙයක් වෙනවා. අපේ ගුණේ අපේ තුලින් හිත වෙනවා. දැන් ඔතන අපි නොදකින්නේ පැටි ගොඩාක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අග්‍ර කරගෙන මහා සංඝ රත්නයට පූජා කරනකොට අන්තරා පරිනිබ්බායි කියන එක්තරා විදිහේ කොටසක් ඉන්නවා අනාගාමී ඵලයටපත් වෙලා අරිහත්ත්වයටපත් නොවිච්ච. ආර්ය කොටසක් ඉන්නවා භික්ෂුන් වහන්සේලාට. කාමරාග, රූපරාග, අරූපරාග කියන මේ රාග තුනම ගෙවලා කාම රාගේ නැති නිසා කාම ලෝකේ උපදින්න විදිහකුත් නැහැ. රූප රාගේ නැති නිසා රූප උපාදානයක් නැහැ. රූප ලෝකේ උපදින්න විදිහකුත් නැහැ. අරූප රාග දුරු කළා අරූප ලෝකයක උපදින්න විදිහක් නැහැ. තුන් භවයේ කොහෙවත් උපදින්න විදිහක් නැහැ. මාන උද්දච්ච අවිද්‍යාව කියන මේ ඊතුරු තන සංයෝජන දුරු කර නැති නිසා පිරිනවම් පාන විදියකුත් නෑ. මෙන්න මෙබඳු කොටසක් අපවත් වෙනවා. මෙන්න මේ අපවත් වෙච්ච කොටස අන්තරා භව කියන අවස්ථාව තුළ ඒ හිතේ ස්වභාවයෙන් ජීවත් වෙනවා. ඒ අධ්‍යාවට හිමි ආවස ගෙවිලා ඉවරන දවස වෙනකම්. අපිට නොපෙන්න පැත්තක ඔන්න ඔය වික්ෂුන් වහන්සේලා ඉන්නවා අද. බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට කියලා පූජා කරපුවාම උන්වහන්සේලාත් එතෙන්ට වැඩිලා ඒ දානි උන්වහන්සේලාට ලැබෙනවා. දැන් අපි දැකලා නැහැ මේ දින එක අහගෙන යනවා කියලා අපි හිතන්නේ. ඕකෙන් කොටසක් මැවිලා උන්වහන්සේලාගේ පාත්‍ර වලට යනවා. මේක නොපෙන්නේ පැත්ත. නමුත් යම් දවසක කෙනෙකුට දැකීමේ නුවණ පහළ වෙච්ච දහට ඕක පෙනේ. ඔයගේ සිද්ධි තියෙනවා ලෝකේ අපි දකින්න නැති පැති. මම දැනුවත් වෙච්ච සිද්ධියක් තියෙනවා පොඩ්ඩක් දැනුම් දෙන්න එකක් දෙකක් වගේ වෙන හැටි වෙන්නත් මේ වගේ අවස්ථාවල බොහෝකටම එක සිද්ධ වෙනවා අපේ පැත්තේ එක්තරා ආරණ්‍යයක් තියෙනවා මේ ආරණ්‍යෙ හිටපු නායක හාමුදුරුව අපවත් වුණා අපවත් වෙලා කාලයකට පස්සේ අපේ ඉන්න අනික් අපේ හිටපු අනික් හාමුදුරුව තමයි මේ අර පින්න අනුභවදම් කරනවා එයාට දානි දුන්නා මේ ස්ථානයේ මේට ඉස්සලා හිටපු සියලුම මේ ස්ථාන ගොඩනගපු ඒ වගේම ස්ථානීය කටයුතු කරපු අපි ස්වාමීන් වහන්සේලාට කිය. උන්වහන්සේලාටත් මේ පින් අයිති වේවා කියලා මේ පින් දෙනකොට. එක දවසක් මාත් වේ දෙන දවසක මාත් එතෙන්ට කියලා බලා හිටියා. මෙතන එන සිද්ධිය මොකද්ද? කවුද ඉන්නේ? මොකද වෙන්නේ? නොපෙන්න පැත්ත කොහමද කියලා. ඒ භික්ෂුන් වහන්සේලාත් එක්කලා පැත්තකින් තවත් පායසක හාමුදුරනේ පාතරයක් අරන් ඉදින් ඉන්නේ. අර හොඳට පැහැදිලිව පේනවා. මම බලාගෙන ඉඳියා දැන් මොකද මේ ඉන්නේ කවුද මෙයා? එතන හිටපු වයසක හාමුදුරුවෝ තමයි ඉතා අධ්‍යයක හැටියෙන් ඉඳලා අර දානි දෙන්නලා තේර පාත්‍රය තරම් ඉතින් වඩින්. ඊට පස්සේ මොකද කරන්නේ? අර හාමුදුරුවෝ අර වචනේ කියනකොට මෙම ස්ථානයේ මේ කටයුතු කරපු අපේ ආදි මූලිකව හිටපු ස්වාමීන් වහන්සේලා අර මේ පින් බලෙන් යහපත වෙන්න ගියා කියනකොට අර පාත්‍රය විරිනවා දානි. අර හාමුදුරුවෝ අරගෙන උන්වහන්සේලා කුටි වලට වඩිනවා දැන් මම බලා හිටිය අර මනෝමය වශයෙන් මෙයිච රූපය කිරපු ඒ හාමුදුරු කොහෙද ගියේ කියලා. මිල්ල අත්තක් තියෙන ගල ගල්තලාවක් තියෙන මිල්ල අත්ත කියන වෙලාව අන්න ඉදින්ට ගියා. ඊළඟ උන්වහන්සේ දානේ වෙනවා. දැන් මේක පුදුම සිද්ධියක් නෙවෙයි හැර පේන්නේ නැහැ. නිකන් බැලුවා පේන එකක් නෙවෙයි මේ. මොහොත වෙච්ච සිද්ධිය. ඊට පස්සේ මම උන්වහන්සේලාට කිව්වා අපේ හඳුනේ මෙන්න මෙහෙම සිද්ධියක් වුණා. මම හිතර මහණේ දාන්නේ. අනේ මහත්තයා අපි දන්නේ නැහැ මේක වෙන බව. අපි සමහර දාට එහෙම කරන්නේ නැතුව නිකුණුත් දානි ගන්නවා. ඊට පස්සේ නම් කවදාවත් අපි ඔය කියන විදිහටම අනුමෝදන් කරලා තමයි දානි ගන්නෙ. දැනගත් එක අහගත් එක ලොකු වටිනාකමක් අපිට මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා කියලා. ඉතින් ඒ උන්හතලා කිව්වා. දැන් මෙන්න මෙහෙම දේවල් මෙහෙම වෙනකොට අපි හිතන්නේ මේ බුද්ධ පූජාව අහක දැම්ම කියලා අපි හිතන්නේ. බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ පූජා කරපු පූජාව තුළ උන්වහන්සේලාගේ හිමිකම් කොටසත් ඕකේ තියෙනවා. උන්වහන්සේලාට ඕකේ කොටස යනවා. ජීවත් වෙලා අර අන්තරා ලෝකේ ඉන්න. ඒ වගේම අන්තරා පරිනිබ්බාය කියන එක හොයාගන්න බැරුව ඉන්නේ කොතන මොකද වෙන්නේ කියලා. අන්තරා පරිනිබ්බාය කියන්නේ ඔන්න ඔතන ඉඳලා හිටන් පිරුණා පානයි. ඒ කාල අවසානයේදී. මෙහෙම දේවලුත් හිමිකාව කොතින් ලැබෙන. බුද්ධ ශ්‍රේෂ්ඨ ගුණයේ සිහි කළා බුදුරජාන් වහන්සේලා උදෙසා. උන්වහන්සේලා පිරිනවම් පාලාද නැතත්. ඒ නාමයේ සිහි කළා හිටන් දුන්න දානීය ආනිසංසය අප්‍රමාණයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරපු දේශනාවක් හොඳට පැහැදිලිව තියෙනවා. අපදාන පාළියේ පළවෙනි බුද්ධාපදාන කියන අපදාන. බුද්ධාපදාන. ත්‍රි වේදදේව චක්‍රවර්තී කියන රජ කෙනෙක් වෙලා ඒ රජුරු මහා දානයක් මනෝමය වශයෙන් දුන්නා. හිතෙන් මවලා දුන්න දානයක්. ඒකුත් පිරිනුවම් පෑ සියලුම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අද මාගේ දානිට වඩිත්වා කියටම මනසින් ආරාධනාවක් කළා. එයාට මනෝ චිත්ත රූපම වීමේ හැකියාවක් තියෙනවා. එයා උන්වහන්සේට පේනවා. දැන් යමක් නිර්මාණය කරලා හිතන හිතන ඒවා කරන්න පුළුවන් මානසික ශක්තියක් ගොඩනැගිලා තියෙනවා. හැබැයි මානසික ලෝකේ සිද්ධ වෙන මනෝ රූප සතහනක් මිසක් මේක සත්‍ය වශයෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මේ ත්‍රිවේද දේව චක්‍රවර්ති රජුරවන්ට හිතුණ එක දවසක් මම කිසි කෙනෙක් නොදුන්න මහදානියක් අද දෙනවා. මේක සෙල්ල මේක සාමාන්‍යයෙන් දෙන්න පුළුවන් එකක් නෙමෙයි. මම එහෙම දානයක් අද දෙන්නේ. මේ දානි දෙන්න මම විශාල මාලිගාවක් හදනවා. මේ මාලිගාව මොකෙන්ද හදන්නේ? මේ ලෝකයේ යම්තාක් ලෝකයේ සං රන් ත්‍රිදී මුතුමැණික යම්තාක් ඇද්ද මේ සියල්ල එක ගොඩ ගැහේවා. මට පෙනෙන්නේ. දැන් මනසට වැහිලා පේනවා ලෝකේ තියෙන තරම් රන් ත්‍රිදී මුතුමැණික ඔක්කොම එකදලා මහා ගොඩවල් හතරක්. සතරන් ගොඩක්, ත්‍රිදී ගොඩක්, මුතු ගොඩක්, මේ විදිහට මහා කඳු. මේ සියලු සංසිදී මුතුමැණික් වලින් සැරසිලා. මම අද මේ දෙන මහා ධර්ම දානශාලාව. මහා විශාල දානශාලාවක් නිර්මාණය වේවා. දැන් හිතෙන් හිතලා බලා ඉන්න අර මනෝලෝකෙදී. දැන් ත්‍රිවේදීදේව චක්‍රවර්ති රජුරවන්ට පේනවා විශාල මාලිගාවක් රන්තිදී මුතුමැණික් වලින් සැරදිලා බොහොම ලස්සන මතුවේලා. රන් පුටු, රිදී පුටු, මැණික් පුටු ආදී වශයෙන් උපකරණ ඔක්කොම රන්තිදී මුතුමැණික් වලින් සකස් වෙලා හැඩ වැඩෙලා ලස්සන ඉඳන් විශාල මාලිගාවක්. අද මම මහා දානයක් දෙන්නයි මේ සැරසෙන්නේ. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා කැඳවලා. උන්වහන්සේලාටයි මේ මහා දානි දෙන්නේ. දැන් උන්වහන්සේලා රූපේනුත් නැහැ, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පහෙම පෙන්වන්න තැනක නැහැ. පිරුණම් පාර ඉවරයි. අපි මනෝමය රූපයේ උන්වා ඒ රජුරුවන්ගේ හිතේම ඉන්න රූපේ විතරයි මෙතන තියෙන්නේ. මොකද කරන්නේ? මේ මහා දානෙ දෙන්න අවශ්‍ය සියලුම දානෝපාන මේ මහා මාලිගාවේ මැවේවා. ඉතින් එයාට පේනවා අප්‍රමාණව වත් ව්‍යංජන සියලුම දේවල් මෙවිලා ගොඩ ගැහිලා. කිසිම අඩුපාඩුවක් නැතුව මේ මහා දානෙ දෙන්න සේවක පිරිසකට ලැබේවා. විශාල සේවක පිරිසක් මෙවිලා පේනවා. දැන් මගේ දානෙට ඔක්කොම හරි මම ආරාධනාවක් කරනවා. කාර්ද? ඉක්ුත් තිරණම් පෑ සියලුම බුදු පියාණන් වහන්සේලාත් පසේ බුදුරජාණන් වහන්සේලාත් මහරහතන් වහන්සේලාත් මගේ දානි ආරාධනා කියලා වඩීවා. මානසික ආරාධනාවක් කළා. දැන් එයාට මොකේනවා? රජුරවන්ට පේනවා. බුදුරයන් වහන්සේලා ලක්ෂ ගණන් වික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන අර විදිහට වඩිනවා. පසේ බුදුන් වහන්සේලා එක එක පැත්තෙන් වඩිනවා. විශාල බුදුරයන් වහන්සේලා පිරිසකුත් වික්ෂුන් වහන්සේලා මහරහතන් වහන්සේලා ඔක්කොම වැඩලා ඉන්නවා පේනවා. පාසෝදලා ඔක්කොම ක්‍රියා කරලා අනිත් ඇතුළට ගිහිලා උන්වහන්සේලා ආසන වල වඩලා ඕතරම් ආසන වැයෙනවා හිතුව හිතුව හැටියට. දැන් මගේ පිරිස කිසි අඩුවක් නැතුව උන්වහන්සේලාට මහා දානේ පූජා කරත්තා. මට මේ සිරියාව බලන්න මටත් මාලිකාවක් ඇත්තකම ඇවිවා. ඉහෙලගේ දැන් පේනවා ඉහළ මාලිගාවක් නැල රජුරෝ ඒකෙන් දිනේ බලා ඉන්නවා සමානව පේන්නේ. දැන් රජුරවන්ට පේනවා භික්ෂුන් වහන්සේලාට දන් දීලා උන්වහන්සේලා දානේ වළඳලා ඒ වගේම සමහර අය සක්මන් කරනවා සමහර අය ඇත වෙලා ඉන්නවා සමහර අය තනි තනි ධර්ම සාකච්ඡා කරනවා මේ මේ ආකාරයෙන් එක එක විදිහේ ලස්සන සුන්දර ලෝකයක් අර මානසික වශයෙන් මවලා බලනවා. මම අද කවදාවත් කෙනෙකුට කරන්න බැරි මහා දානයක් අද ශ්‍රේෂ්ඨ දානයක් දුන්නා. මේ දානයේ පින දිව්‍ය බ්‍රහ්මාදී යම්තාක් මෙතන රැස් වුණාද මේක බලන්න. සියල්ලෝම අනුමෝදන් වෙත්වා. දසදහසක් සැකර ඉන්න සියලු දෙව් දේවතාවෝ අනුමෝදන් වෙත්වා. යන්තරමක් මේ පින ලබා ගැනීමට ගන්න බැරි කෙනෙක් ඇත්නම් අනුමෝදන් වෙච්චා ගිහින් දැනුම් දෙත්වා අනුමෝදන් කරත්වා. මෙන්න මෙහෙම කරලා අනුමෝදනාවකුත් කළා. අපේ මහ බෝසතාණන් වහන්සේ මනෝමය දානයක් දුන්න හැටි එකක් බැවුවා. හජ කෙනෙක් වෙලා. බුදුරන් වහන්සේ දේශනා කරනවා එදා මම ඒ දේ දුන්න දානීය පින කොච්චරද කියනවනේ. එතෙන් පටන්ගෙන සතර සරණාපාකල් මට අත දිගු කරන සැරින් ලැබෙනවා. නෑ කියන වචනයක් අහන්න හම්බුන්නේ. මෙන්න මේ බඳු විශාල වාසනාවක් මට ලැබුණා. ඒ හේතුවෙන්. දැන් මේ කියන කොහොම එකක්ද? දැන් පින් නැගින්නේ නැද්ද බුද්ධ පූජාව? ශෝකයටපත් කරනවාද කියලා කියන එක ගැළපෙනවද? අපේ දෘෂ්ටි වලට නම් තර්කවාද තියෙනවා. පංචේන්ද්‍රිය ගෝචර මානසිකත්වයක් තුලින් මේ අතිශීවිතක් කොහොම දකින්නේ? මෙන්න මේ හිතේ තියෙන මානසිකත්වය තුළ තියෙන නැගෙන ගුණවලින් ලැබෙන ප්‍රතිඵල. මේ බුදුවරයන් වහන්සේලා, පසේ බුදුරයන් වහන්සේලා එකට ලෝකේ පහළ වෙනවා කියන එක ධර්මතාවයක් නෙමෙයි. එහෙම ධර්මතාවයකුත් නෙමෙයි. නමුත් එහෙම සිද්ධියක් තමයි නමුත් මේකට ගෙන්නේවේ මනසින් වැඩමවල. අපි මනසින් ඇති කරගත්ත චිත්ත ප්‍රසාදයේ කොයිතරම් යහපතක් උදා කරලා තියෙනවා. ඔබ සතියක් අත විඳන් කරන තුරු පැත්ත කරලා හිටපු එක්තරා උපාසක මහත්තයෙක් අනේ සාදු අනේ සාදු කිය කී ජේතවනාරාමයේ පූජා කරන ඉලාදී සාදුකාරය දීලා එයාටත් විමානයක් පහළ වුණා. තව කිසා දෙවිලෝ විමානයක් පහළ වුණා. අනේ පිට සිටු දෙමානත් විමානයක් පහළ වුණා. මොගලන් මහරහතන් වහන්සේ ඉදින් තව කිසා දෙවිලෝට වැඩ පිළිලාක ජේතවනාරාමයේ වාගේම විමාන දෙකක් දැක්කා. එකක් රිදී විමානයක් ඒ වගේම රත්තරන් විමානයක් උඩින් තියෙනවා ඊට වඩා. ඒක ඊට වඩා විශාල ඒ වගේම ඉහළ තියෙන එකක්. හරි අර විමාන දෙකේ හිස් විමාන දෙක කවුරුවත් නැහැ. කවුද ඒවා ඉන්නේ? කාටද පහළ වුනේ? කෙසන් අනික් දෙවියන්ගේ නාමයෙන්. ස්වාමීන් ජේතවනාරාමයේ පූජා කරන අනිපිට සිටුතුමා. අන්නාර හිදීමානි පහළ වුණා උන්වහන්සේ ඒතුමාට. එතුමා තමයි ඔකට එන්නේ ඉන්නේ. අර උල තියෙන හතර විමානේ කාගේද? ඒ වගේම ඊට වඩා වටිනව නේද? එදා පැත්ත කියලා බොහොම චිත්ත ප්‍රහාදයෙන් සාදුකාර දුන්නා එක්තරා ගිහියෙක්. අන්න එයාගේ සාදුකාර දෙන්නලාද එයාට පහළ වුණා උල විමාන. දැන් කාටද මේ විමානේ පහළලා තියෙන්නේ? සල්ලි දීලා මහන්සි වෙච්ච එකනට රෙදි විමානය පල්ලේ. හතරෙන් චිත්ත ප්‍රහාදය මත කරපු කෙනාට හතරම විමානය කීලා තියෙන්නේ. දැන් පින්පාලේ මොකද කොහොමද ලැබෙන්නේ? තම තමන්ගේ චිත්ත ප්‍රහාදයේ විශාල වශයෙන් බලපානවායි පින බලවත් වෙන්නේ. පින්පාල මුක්තියට හේතු වෙන්නේ. මේ මේ කර්ම විෂය අචින්තියයි ධර්ම විෂය අචින්තියයි මේවා ලෝකයාර හිතලා හිටන් මේක කොහොමද වෙන්නේ කියලා හේතුඵල න්‍යායන් සියලු ආකාරයෙන් තේරුම් ගන්න බෑ ලෝතර බුදුරන් වහන්සේලාට පමණයි සියලු ආකාරයෙන් ඒවැ මේ निराවුල විග්‍රහ කරලා දෙන්න පුළුවන්. ඉතින් ඒ බඳු උත්තම ਸਰවඥ ගෝචර ධර්මයක් සාමාන්‍ය මිනිහේ තමන්ගේ මනසට ආව මේ පංචේන්ද්‍රිය ගෝචර මනසක තර්කවාදයකින් ඒක නෙමෙයි ඕක වෙන්නේ කොහොමද කියලා අයින් කරන්න කිව්වොත් එහෙනම් කොහොම කරන්නේ? ඒතර මේ ලෝකයා මුලාවටපත් වෙනවා. මේ වගේ අපි දකින්න ඕනේ යථාර්ථය. ඉතින් මේ බඳු පූජාවක් තියලා නම් අපි හැමිලෙම කියනවා. ඒ පූජාව දෙනවා ක්‍රම දෙකකට කරනවා. අතහිත දෙන්න පුළුවන් කෙනාට අවස්ථාවක් ලබා දෙනවා. ඉස්සෙල්ලාම ආරාධනාවක් කරලා. මේ පූජාවට එන්න ඇවිදින දිව්‍ය බ්‍රහ්ම මනුස්ස සමුද සෑම දෙනාම තමන් තියාගත්ත පූජාව සමනව අතහිත දී ගන්න කියලා අවස්ථාවක් ලබා දෙනවා. දැන් මේ අවස්ථාව තමන්ට තනියෙන් උදා කරගන්න බැරුව හිටපු දිව්‍ය බ්‍රහ්මාදී තැන්පටන්ගෙන නොමිනිස් කොටස්. ඒ උදව්ව ලබා දුන්නාම කොච්චර සන්තෝෂයෙන් ඒක අත ගහ ගන්නවද කියලා නොපෙනෙන නිසා දකින්න. නමුත් මේ අයරවිම පරිදි ඇවිදලා අත ගහන පිරිස ගණන් කරන්න කිව්වොත් එහෙම ගන්න කෙනෙක් දැක්ක කෙනෙකුට ජීවිත කාලේ ගණන් කරයි ගණන් කරලා ඉවර කරන්න බෑ. එච්චර පිරිසක් අත ගහන. නමුත් ඔක දකින්නේ. අපි යම් යම් අවස්ථාවල දැකලා තියෙන නිසායි කියන්නේ. ඔය ආරාධනාව කරලා හිටන් පූජාවක් තිබ්බ දවසක එක්තරා කාන්තාවක්. එයාට ආවේශයක් තිබුණා. එක්තරා විදිහක මේ අමනුෂ ආවේශයක්. එතන පූජා ඉවර කරලා හිටන් ඒ ගෑනු කෙනා පැත්තකට ගිහින් ඒ පැත්ත බලාගෙන. අඬනවා සතුරු වෙවි කෑ ගහනවා. මම මෙච්චර සෙනගක් දැක්කේ නෑ නේ කවදාවත් දැකලා නෑ පුදුමයි මට පුදුමයි කවුද මේ සෙනග කවුද මේ ඉන්නේ කෙනද අනේ රසන ඔහොම කිය කිය නොයේක් විදිහට කියනවා පපු යත ගහ ගන්නවා ඌල්ලනවා උඩ පයින්නවා දඟලනවා අර පූජාති පැත්තේ අහස බලාගෙන ඉතින් ඒ දඟලුකෙට බොරුවක් නෙමෙයි ඒක ඇත්ත ඒක එහෙම තිබුණා අපි අපි දන්න දෙයක් ඒක එහෙම වුණා ඉතින් ඒ වගේ දැකපු අවස්ථාවල් ඉන්නේ අමනුෂ්‍ය වෙච්ච අයට ඒ පේන අවස්ථා තියෙනවා ඒ බඳු අවස්ථාවල ඒගොල්ලන් එහෙම කියනවා බාහිර ලෝකයට සාක්ෂියක් වශයෙන් ඒවා දැක්ක හැකි ඒ වෙන සිද්ධි. ඔයගේ අවස්ථාවල නානා ප්‍රකාර ක්‍රම සිද්ධ වෙනවා මිනිස්සුෝක දකින්න. මහා ප්‍රබල යක්ෂය ඔය පූජාවට සම්බන්ධ කරගන්න හතරවරන් දෙවියෝ අරන් එනවා. අලිබන්දලි දඟවැල්ල වගේ දඟවැල්ල වලින් බැඳලා අරන් එනවා. එකිනෙකාට එකිනෙකට වෙරලා වෙරලා බැඳලා හිටන් විශාල හෑනක් ගෙනහලා ඈත තියාගන්නවා. තියාගෙන නියෝග කරන කන්දිය පළ පූජාවට. පූජාව කරපල්ලා. උඹලත් ඒ පිනක් කරගනිලා කියලා. මෙහෙම කළා පූජාව අවසානයේ අරයි යනවා. නමුත් මේ වාසි ලෝකයාට කියන්න බෑ කවදා හරි ලෝකේ විද්‍යාව දිනුනොත් ගහනුසිය ෆොටෝ ගහලා පෙන්නන්න ඔය වගේ දෙයක් වෙන්නේ නැහැටි. කියන්න පුළුවන් අන්න අර පැත්ත ෆොටෝ ගහලා මේ සිද්ධිය ඇත්තද නැත්තද බලන්න කියලා. මෙන්න මෙහෙම දේවල් සිද්ධ වෙනවා. අප්‍රමාණයක් වර සහභාගී වෙනවා. අය සහභාගී වෙන්නේ පැත්ත. ඒතොර ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒ පින අනුමෝදන් කරන අපෙන් අවේද වෙච්ච අසාධාරණ ලෝකයා කෙබඳු උපතේ කෙබඳු භාවයේ හිටියත් ඔවුන් කොතන හිටියා? ඊය කරා මේ පිට පිට පිහිටාවා කියලා. අපි දන්නේ කොහේ ඉන්නවද කියලා. නමුත් යන ක්‍රමයක් තියෙනවා. යතා වාරී වහා පුරා පරිපූර්ණේන්ති සාගරං ඒව මේව ිතෝදින්නම් පේතාන උපකප්පති. බුදුරණන් වහන්සේ දේශනා කරනවා යන්නේ. උන්න මේ උදකම් වට්ටා යතා නින්නම් පවත්තති ඒව මේව ිතෝදින්නම් පේතාන උප. මේ යන හැටි පෙන්නලා තිනවා උපමාවක්. මේ වහින මහ ජලයේ, වැහි ජලයේ වැව්හෙ පුරවාගෙන ගිහිලා ගංගා පුරවාගෙන ගිහිලා මුහුදට කරා යන්නේ යම්සේද? මෙන්න මේ උපමා පරිදි තමයි මේ දෙන දේ පෙරිතියා කරා යන්නේ. මේ දෙන නැන පින්නන් බෝදාගෙන කරා යන්නේ. වැස දන්නේ නැහැ මුහුදට යන යන බව වහිනකොට. ගංගා දන්නේ නැහැ අපි මුහුද කරා වතුර එක්ක යනවා කියලා. මුහුද දන්නේ මා කරා ගංගාවලින් වහින වතුර එනවා කියලා. නමුත් එක්තරා ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. ওই සිද්ධියේ තේම වෙන්නේ. මෙන්න මේ වගේ තමයි කෙනෙක් පින් දෙනකොට දෙන කෙනා දන්නේ නැහැ මේ පින යනවද නැද්ද කිය. ඒ ධර්මතාවය පරිදි පින ක්‍රියාත්මක වෙනවා ක්‍රියාත්මක වෙනවට දන්න කෙනෙක් නැහැ. ඒක එහෙම ක්‍රියාත්මක වෙන්නේ ඇයි කිය. පුද්ගලයා කරා ලැබෙනවා පුද්ගලයා දන්නේ නැහැ මං කරා පිනක් ආව කොහෙන්ද ආවේ කිය. සම්පත්තිය කඩා හැරනවා යාර පේ. දැන් මේවා විශාල සාක්ෂි ඇතුව ඔප්පු වෙන දේවල්. අපි යමක් දැකීමෙන් කියනවා. ඒ වගේ දේවල් අත්දැකීමෙන් ওই නොමිනිස් ලෝකවල ඉන්න අය ඔය මේ ඇවිදලා පින්පෙත් දීලා අන්තිමට බලනකොට ඉහි තවත් මේ වගේ ගුප්ත ක්‍රම වලින් අහපුවාම දැනගන්න හම් වෙනවා. හිටි ගමන් එයා එතනින් ගිහිලා ඉතින් අහව මෙහෙම දෙව්ලෝකෙ ඉන්නවා. මෙහෙම දැනකට ඉන්නවා. එහෙම අවස්ථා තියෙනවා. එහෙම එක කතා කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ මං හිටියා මෙහි. මම දන්නේ නැහැ මොකක් වුණාද කියලා මං කැරකිලා ගියා එකක් වුණා බලනකොට මම මේ හලු වනයේක ඉන්නේ. මේක දෙවිලෝ කියලා දැනගත්තේ පස්සේ. මම දන්නේ නැහැ මට මේ සාන්තිය සුවේ කොහොම ලැබුණාද කියලා. එදා පටන් මට පුදුම සුවයක් තියෙනවා. දැන් මෙහෙම කියනවා ඒක. ආයතනපත් වුණ ආකාරය. ඉතින් මෙහෙම රටාවක් තියෙනවා මේ බුද්ධ පූජෝපහාරය පුණ්‍යානිමෝදනාවේදී ලෝක සත්‍යයට ලැබෙන හේ. එහෙනම් අපි අවලක් අසාධාරණයක් අපෙන් සිද්ධ වෙච්ච ආයත සිහි කරලා මේ පින් තේරුම් ගන්න දුන්නා. එයාට වන්දිය ගෙවිලා ඉවරුණාට පස්සේ අපි දැන් තවත් වන්දිය ගෙවන්න ඉදිරි වෙනවා. අපි කරලා තියෙන පාපයක් නැත්නම් සීමා සහිතයි. නමුත් මේ පින් අප්‍රමාණයි. අප්‍රමාණ පිනකින් ප්‍රමාණවත් වන පාපයට වන්දි ගවන්න වෙයිද? හැබැයි ඔක ගෙවෙන්නේ නැති හේතුවක් තියෙනවා. ආමුදුරෝ කිව්වා පූජා හතකට ඉන්න කියලා. අනේ මන්ද එකක් ගියා දෙකක් ගියා හරි අමාරු යන්ක කොහොම හරි. වැඩි හරියනවා කියන්නේ බලමුකෝ හරියයිද කියලා. හරි ගියේ නැත්නම් මම කතා කරනවා කියලා. දැන් මොකේද ඉන්නේ? පූජාවක තිබ්බද? අපේ අපෙන් බේරෙන්න මොනවා හරි කළොත් හරියයි කියන එක අහගෙන කොහොම හරි කටේ වචනේ අරගන්න හදලා ඕක හිතේ තියන්නේ එහෙම කිව්වම කියලා අයිසරේ ගිහින් බලා ඉන්නවා පූජා ටික තියලා වැඩි හරියයි වලමුකෝ. හැබැයි හරිය නෑ පැත බලාතරින් ඊට පස්සේ යන්නෙත් නෑ උදේට. යන හැටි යන්න දෙන්නේ නෑ. බලමුකෝ මගේ වැඩි හරියියොත් හරියියොත් හරි නැත්නම් කෝ. දැන් මොකෙන්ද පිළිගන්නේ? කෝ ඔළුව කෝ මොලේ. කෝ හේතු බල දැකලා. ඉතින් මෙහෙම ලෝකයට හරියන්නේ නෑ ඉතින් කොච්චර පූජා ටික පින වැඩින්නේ නෑනේ අප්‍රමාණ පින ලගන්නේ කොහොමද? ඒතර යාර මේක ලැබෙන්න ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ කාරණා පහ තියෙනවා. ඔය කියන එක ඔප්පු වෙන්නේ සිද්ධ වෙන්නේ. ඕකට මේ හේතුඵල න්‍යාය දක්වපු සත්‍ය විශ්වාසය තියෙන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්ම රටාව කරේ විශ්වාසය තියෙන්නත් ඕනේ. ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ඒ වගේම ඊට වන්නා ඊට අනුකූලව ඔහු සැනසුම දකින්න ඕනේ. ඒ තුල ලැබෙන සැනසුම විශ්වාසය තියෙන්නත් ඕනේ. සීලණේ තියෙන්නත් ඕනේ. ශික්ෂණේ වෙන්නත් ඕනේ. අලෝපදේ සම්භව ගුණේ යුත් වෙන්න ඕනේ කරන කටයුතු කරනකොට. ඒ වගේම දැනුවත් වෙලා තියෙනවා මේක ලැබෙන්නේ මෙන්න මේ ක්‍රම රටාවෙන් හේතුඵල න්‍යාමයේ මේකයි කියලා. සූත තියෙන්න ඕනේ. ඒ වගේ පරිත්‍යාගශීලී මානසිකත්වයක් තියෙන කිසිම ලෝභකමකින් බැඳගන්න එකක් Tamanට ආපහු බඩවලා ගන්න බලාගෙන එකක්වත් මේක කරන හිතයි මේක කරන්නේ ආදි වශයෙන් අදහස් ගන්නේ නැතුව. අවංකවම ಗುಣ උපහාරයේ තේම මම කරනවා. ඒ පරිත්‍යාගශීලී මානසිකත්වයේ තියෙනවා. ඒ තුලින් ලැබෙන හේතුඵල න්යාමී දකින්නාව ප්‍රඥාව පහළලා තියෙනවා. මෙන්න මේ කරුණු පහ තිබිච්ච කෙනෙක් ওই පූජාවට හිටියොත් පළවෙනි වතාව තිබහමත් ඇති. ඒක වතාවෙම මත ටික සුද්ධ වෙලා නිදහස ලබනවා. සිය වතාවක් පූජාවට තිබ්බත් අර මානසිකත්වය තේරුම් ගන්න බැරි මානසිකත්වය තිබ්බහම අර පින බලවත් වෙන්නේ නැහැ ඒ කියන தත්ත්වය. ඒ නිසා අපිට ලෝකයට කියන්න බෑ මේ පූජාවට හිටියොත් මගේ වැඩේ හරියන දැහුවොත් ඔබ හරියට කරගත්තොත් හරියයි නැත්නම් නැහැ. අපිට කියන්න තියෙන උච්චාර. හරියට කරගන්නේ කොහොමද? බණ අහලා තේරුම් අරගන්නේ මේක මොකද්ද මේකේ වෙන්නේ මොකද නොදන්න දේවල් අහලා තේරුම් අරගෙන. හරියට ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන කාරණා පහ විශ්සලා උදා කරගන්න. මෙන්න මේ පහ උදා කරගෙන ඉඳලා වැඩේට බහින්ද එදාට සාර්ථකයි. ඉතින් මම හොඳට පැහැදිලිවම දකින්න දෙයක් ඕක. බොහෝ කාලය තුළ අපි අසුරේ ඉඳගෙන පූජා ඔක්කොම කරගෙන අනේ ඇතර හුඟා කාලේ ඉඳන් භාවනා කරනවා. තාම අනේ ඉඳගෙන ඉන්නවා විතරයි. එහෙම ගියා වගේ. මගේ මනස සම්පූර්ණ නිදහස් වෙලා ගියා වගේ වුණා. නිකම්ම නෙවෙයි අහබුහම් විග්‍රහ කරන මගේ කෙනෙක් යහන කොහොමද එහෙම වුනේ? මේ මේ තැන් අහනකොට මේ මේ තැන් මේ හේතුඵල ඥාන විග්‍රහ කරනකොට මෙන්න මෙහෙම මට අදහස ආවා. ඉතින් හොඳට කියනකොට තේරෙනවා. තේරි ළමයි මේ කියන්නේ කියලා. අන්න එහෙම කෙනාට ඒ එක දවසක් ඇති. ඒක හේතු වාසනාවන්තිය කියන්නේ අන්න ඒකයි. ඉතින් අපි හරියට කොහොම හරි බලාපොරොත්තු වෙන්න ඕනේ ඒ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන කාරණා පහ ඇති කරගෙන ඒ තුලින් උදෙන්ට එන්න. ඒතර මේ පූජාවල් වලින් ඔය කියන්නා වූ தත්ත්වය මතුවලා එනවා. අයහපත් කර්මයන්ගෙන් ඒවා දවා හරින්න ඔය ක්‍රමයේ. බුදුරන් වහන්සේ ඔක තමයි මෙත් වැඩිම කියන්නේ. මෙත් වැඩිම කියන්නේ සියලු සත්ත්වයන් දුක වෙතකේ කීයට හරියන්නේ. නිවනට මුල් කරන පින්දහම් කරලා. ඒ පින ලෝක සත්‍යයට අප්‍රමාණ ලෝක සත්‍යයට අඩුවක් නැතුව පතුරවන්න ඕනේ. මේ පැතිරීමේදී ඔවුන්ට ලෞකික වශයෙන් බලාපොරොත්තු වෙන යමක් තියෙනවා ඒකත් ගෙවෙනවා. සුගති ගුණයෙන් බලාපොරොත්තු වෙන යමක් තියෙනවා ඒකත් වෙනවා. නිවන් අනුකූල වන්නා හිත පිටින් බලාපොරොත්තුක් වෙනවා ඒකත් උපනිශ්‍රේ ලැබෙනවා. සියල්ලෙන් පූර්ණයි. ඉන්ද්‍රයක විශේෂ වෙන්නේ ඒකයි. දැන් මේ තවත් මේ වගේ ප්‍රශ්න තියෙනවා මොකද මේ බෞද්ධ ගොඩනැගිලි ආදී පිළිබඳව දඹදිව සහ ලංකාවේ ගොඩනැගිලි වල කාබනික පරීක්ෂණ ක්‍රමයක් කියලා තියෙනවා. ඒ පරීක්ෂණ ක්‍රම තුලින් කාලය වයින්නවා. දැන් යකඩ කණුවක් තිබුණා නම් ඒ ආදි වශයෙන් ගල් කණුව නේ ගල් කණුවක් තිබුණා නම් මේ ගල් කණුව කොච්චර පැරණිද කියලා. ඒ විද්‍යානුකූල ක්‍රම තියෙනවා. ඒ ක්‍රම තුලින් මයින්නවා කාබන් සක්‍රාදී ක්‍රම වලින්. මේ මයින් ක්‍රම තුලින් මැන ගන්නවා එක එක කාල සීමාවන් බොහොම දල වශයෙන් ඊටාම ආසන්න වශයෙන් මයින්නවා. දැන් මේ ලංකාවේ සහ ඉන්දියාවේ තිබෙන ගොඩනැගිලි පිළිබඳවත් ඔය පරීක්ෂණය කරලා තියෙනවා. බෞද්ධ ගොඩනැගිලි පිළිබඳව. හැබැයි මේකෙදි දඹදිව තියෙනවා තියෙන්නේ අවුරුදු 1000ක පරිණිතාවයක් පෙන්වන කාබනික ගුණයක්. කාබන් පරීක්ෂණේ පෙන්වන්නේ එහෙමයි. අවුරුදු 2500කට අතර පැරණි ගොඩනැගිලි තිබෙන වාට ලංකාවේ තිබෙන ලෝවා මහා ප්‍රාසාදයේ ගල්කණු ආදීදී ඒවා හප්පු වෙනවා. ඉතින් මේක ඉතින් අපිට වෙනසක් තියෙනවා පේනවා. නමුත් මේවා ගැන අපි කතා කරන්න ගියොත් විප්ලවයක් ඇති වෙනවා මේ කාලේ. ඕන් අහවල් හාමුදුරුවෝ කියනවා බුදුහාඳුරෝ උපදිනේ එහෙ නෙමෙයිලු දවදිව නෙමෙයිලු ලංකාවේලු කාගේ වනක් දන්නේ නැහැ. ওই જાතිය කියන පටන් ගත්තොත් මේ අහගන්න වැඩක නිවන් දකින්න වනහන කට්ටියටත් ඒකත් ප්‍රශ්නයක් එනවා. එහෙනම් අපි ඔය යන්න ඕනේ. ඔවා අහන්න. ඔය ජන මේ මේකල් නෙව බෙන්නියක් නෙව ඉතිහාස කතා කරනත් ඔක්කොම තියෙනවා ඉන්දියාවේ උපන්නේ කියලා. ඒක නෑ කියන හදනවා ඔය එක එක බොනු බණක් ඔය කියන්නේ. ඔහේ යන්න එපා කියලා අනික කට්ටිය නතර කරනවා. ඕක පොඩ්ඩක් අපි නතර කරමු. ඔය දැම්ම හොයන්න ඕනේ. අපි දකිනවා එක දෙයක්. කොහේ උපන්නත් කමන්නේ බුදුරන් වහන්සේ කොහේ වැඩ හිටියක් කමන්නේ නිවන් දකින්න ඕන කරන සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම නිරුපද්‍රිතව අද තියෙනවා ඒක සත්‍යය කියලා පේනවා. අපිට ඕනේ ඔන්න ওই ටික හොයාගන්න. ඔන්න ඒ වගේම සම්බන්ධ කරපු විශේෂම ඔතකරියද? ඔව්. මා දකිනවා මේ විදිහට දැන් ඔබාන්තේ ඉතර කරා මේ අපි සියලු දෙනාම පොදු මනසක් සහිතව ජීවත් වෙන්නේ. මේ බුද්ධමත්ක් සහිතව ජීවත් වෙන අපි අපි ජානතනාව ළඟ තියෙන රාගය හා දෝෂය හා මෝහයයි. ඔය තුනට පැටලලා අපි මේ කරකෝමින් ඉන්නේ. එහෙනම් මේ තුලින් කතාවද බුදුරජාණන් වහන්සේ තමයි අපිට මේන් ගැලවෙන මඟ පෙන්වන්නේ. ඒ නිසා මේ මඟට පිවිසෙන්නට ඔය වෙනපු ආර්ය මාර්ගය වැඩුවොත් මේ කර ඒකෙන් ඉවත් වෙලා මේ සසර ගමනට හේතු වෙන රාග දේශ මොහ බැම්මෙන් චක්‍රයෙන් ඉවත් වෙන්න පුළුවන්. ඔන්න ඕකයි අවශ්‍ය වෙන්නේ. ඔව් ඉතින් ওই ටික තමයි හොයන්න ඕනේ. ওই තිහා තියෙන තර්කවාද ගොඩනගා ගත්තාම නොඒක ආකාරය අපිට පැටලිලි එනවා. වැඩකට නැති තර්කවාද සහ මේ අභියෝග වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒව අත්‍යවශ්‍යම අභියෝගයට මුහුණ දී නැසන් අපි ජය ගන්න තරම් හරවත් හරියක් ඒකේ නෑ. සත්‍තිස් බෞද්ධිපාක්ෂිය ධර්ම වලට කිසිම අභියෝගයක් තර්කවාදයක් නෑ. අතක්කාවචරයි. ආ ඒක අතක්කාවචරයි. ඉතින් ඒ ටික අපිට ඇති ඒ ටික ගත්ත හොඳට. මේ තවත් වෙන මේ අටවිසි බුදු පිපිතෙහි මේ අර්ථ පැහැදිලි කරන්න. දැන් මේ මේ වගේ අපි දකින්න ඕනේ මෙහෙම දෙයක්. මේ මේවා ඔක්කොම හිට හුඟක් මේ වැඩක් නෑ. ඇති හරියයි නැති හරියයි දෙකක්. මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වලට අයිති හරියක් නෙමෙයි මේ ටික. දැන් මේවා තියෙනවා විග්‍රහ කරන්න පුළුවන්. බොහෝ කාලය යනවා. දැන් බුදුවරයන් වහන්සේලාගේ ಗುಣ කියන ඒවා ඇදි මේ ಗುಣ අටවිසි බුදු ಗುಣ කියන්නේ මොනවද? ඇයි අටවිසක් ගත්තේ ඔතෙන්ට? බුදු වෙච්ච බුදුවරු ගාන බලපුවාම විශාල සංඛ්‍යාවක් කියනවා බුදුරන් වහන්සේ පාරමිතා පුරන්න පටන් ගත්තයන් පටන්. ලෝත්‍රා බුද්ධත්වයට පත් වෙන කාලය තුල බුදු වුණ බුදුවරයන් වහන්සේලාම විශාල පිරිසක්. එතකොට 25000ක් ගන්නක පිරිසක් ඉන්නවා පාරමිතා ගත්තයන් පටන්ගෙන බුද්ධත්වයට පත් වෙන අතර බුදු වෙච්ච ලෝත්‍රා බුදුවරු ගැන හදා වෙනවා. එතකොට උන්වහන්සේලාගේ නම් හෝ 28ක් වෙන් කරගත්ත දෙන්න හේතුව හෝ එතන නැහැ. ඉතින් මෙයා විග්‍රහ කරන්න ගියාම මෙයා හරි ගැඹුරු අර්ථ තියෙන්නේ. මේ බුදුවරුන්ගේ නංගද බුදු මේ බුදුමග යන අයගේ යම් කිසි ගුණයක් වඩන වෙලාවක ඒ ගුණ වඩන වෙලාවක ඒ ගුණේ සහිත බුදුන් වහන්සේට පවසවපු නමද මේ තියෙන්නේ. දැන් අපි හිතන්නකෝ මෙහෙම දෙයක්. උපාධිධාරී ගුරුවරයෙක් තුම්පොලක පන්ති තුනක් පවත්වනවා. එකක් තමයි ළමයින්ට අනුකම්පාව සඳහා පුංචි ළමයින්ට මොන්ටිසෝරි පන්තියකුත් ඒ ගුරුවරයා පවත්වනවා කියලා. දැන් තව ස්ථානයක ළමයින්ට ගණන් උගන්වනවා. ගණිත ශාස්ත්‍රය. තව දෙනක විද්‍යාව උගන්වනවා. දැන් පන්ති තුනක මෙඩිය කරන්නේ. දැන් අර ගුරුවරයා එනකොට දැන් ළමයි කතා කරනවා ඒක අර කවුද? ඒ අපේ මොන්ටිසෝරි ටීචර්නේ. අර පුංචි ළමයි කියන. අර ගණන් එයා මොකද කරන්නේ? එයා අපේ ගණිත සර්නේ. අර නේ එයා අපේ විද්‍යා සර්. දැන් මේ එක්කෙනාට තුන් දෙනා නම් තුනක් දැම්මා. එක්කෙනෙක්ලාට ගියාම විද්‍යා සර්. අනිත් කෙනාට ගියාම ගණිත ගණන් සර්. ගණන් උගන්වන එක. නැත්නම් එයා මොන්ටිසෝරි ටීචර්. දැන් මේ තුන් දෙනාම පෙන්නුවේ එක්කෙනාට නේද? තම තමන්ගේ වැඩ කොටස යමකින් කරගන්න පුළුවන් නම් තමන් ඒ නමින් ගුරුවරයෙක් වශයෙන් ඔහු හඳුන්වනවා. මෙන්න මේ වගේ යම් යම් අවස්ථාවල බෝධිසත්ව පාරමිතා පුරන කෙනෙක් ආපු ආකාරයක් තියෙනවා 28 ආකාරය තුළින් පූර්ණය කරගෙන ඉඳලා ලෝතර බුද්ධත්වයට ගුණ පූර්ණ වෙන්නේ. ඒ පුරාගෙන පුරාගෙන එනකොට යම් කිසි කාලයක බුදුරයන් වහන්සේ නමක්. මේ අවස්ථාව දැකලා ඔබ දැන් මෙන්න මේ අවස්ථාව පූර්ණය කළා කියලා විවරණයක් දෙනවා. අන්නේ විවරණය තුලින් මට අහවල් ආකාරය විවරණය දුන්න බුදුහාමුදුරෝ කියලා කිව්වම ඒ නමින් ඒ බුදුහාමුදුරෝ හඳුන්වනවා. ඉතින් මෙහෙම ගුණයක් තියෙනවා. දැන් මේ ලෝක සත්‍යය තණ්හාවෙන් කටයුතු කරමින් ඉන්නේ. කවදා හරි ලෝතර බුද්ධත්වයටපත් වෙන්න යන කෙනෙක් මූලාරම්භක අවස්ථාවේදීම තණ්හා කරන தත්ත්වය අන්කර කරන්න ඕන. අන්කර කරනවා කියන්නේ ඒකෙන් අහක් වෙනවා. තණ්හාවෙන් කටයුතු නොකරන්නේ බවට පත් වෙන ගුණ වැඩුණාට පස්සේ බෝධිසත්ව ගුණයේ පළවෙනි අවස්ථාව වැඩුණා. තව නියත ගුණේ නෑ. නමුත් අනියතයි. නමුත් බෝධිසත්ව ගුණයක් පූර්ණ වුණා. යම් කිසි කාලයකදී මේ ගුණේ පූර්ණ වෙච්චාම ඒ ඒ බෝසතාණන් වහන්සේ බුදු පියාණන් වහන්සේ නමක් ළඟදී උන්වහන්සේ බුදු ඇසින් ඒ ටික දැකලා ඔබ දැන් තන් හංකර தත්තෙට විවෘත කරගත්තා. විවරණය කරගත ආවරණය කරගත්තා. දැන් මින් පස්සේ ඔබට තණ්හාව නිසා මග වඩේ වඩන්න බාධකයක් වෙන්නේ නැහැ. තණ්හාව දෙවිනි කරලා තියෙන්නේ. අන්න තණ්හාන් කර ඉවරයි. මුලින්ම ආපු විවරණය. ඒවල යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා ඒ පුද්ගලයාට කම්මැලි මිද්ද වෙනවා. මිද්ද වෙනවා කියන්නේ මැලි බවටපත් වෙනවා. anu උදෙසා සේවය කරන්න කටයුතු කරගෙන යනකොට තමන්ගේ වාසියට තමන්ගේ වෙලාවට පාඩුවක් වෙනකොට අනේ මට අන්න එහෙම ගතියක් තියෙනවා. ඔය ගති අහකලා තමන්ගේ වැඩ කොච්චර තිබුණා. කම්මැලි වෙන්නේ නැතුව. අවස්ථාවේදී ලෝක සේවයට උදව් දෙන උපකාර දෙන මටවන මනස වැඩුණාට පස්සේ අන්න බුද්ධත්වයේ කරා යන ಗುಣ ಗುಣ මානසිකත්වයේ දැන් තවත් ටිකක් පිළිලා. මිද්ද කරන්නේ නැති මිද්ද ආන්කරණයේ தත්ත්වයට ආවට පස්සේ තව බුදුවරයන් වහන්සේ නමයි කාලේදී ඔබ දැන් මිද්ද ආන්කර කරන தත්ත්වයට පත් වෙනා මේ දාංකර தත්ත්වයට පත් වුණා. අන්න ඊළඟ අවස්ථාවදී. Tamanට වාසියක් ඇහෙන තමයි ලෝකයා සැරිසරන්නේ. ලාභය, කීර්තිය, ප්‍රශංසාවක් දෙන්නේ නැත්නම් සැරිසරන්න හිතෙන්නේ. හැබැයි කවදා හරි තවත් ගුණේ වර්ධනය වෙලා එනකොට කිසිම ලාභය, ලාභය, කීර්තිය, ප්‍රශංසාවක් බලාපොරොත්තු නැතිව ඒ බලාපොරොත්තු පරිසරණ තත්ත්වේ නැති වෙලා බලාපොරොත්තු නැති තත්ත්වයටපත් වෙනවා. අන්න ඒක ඉවත් කළා. ඒ තරම් ගුණ දිනුනා. දැන් උන්වහන්සේ කටයුතු කරන්න වහින්නේ අනුන්ගේ ලාභය කීර්තිය ප්‍රශංසාව බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. අන්න ඒ ගුණය වෙන්නට පස්සේ කියනවා. හරණ යමක් ඇද්ද? හැරීම කරන්නේ නැහැ ඒ සඳහා. ලෝකේ තමාට සාර ධර්මයක් හොයාගෙන සරන්නේ නැහැ. ලෝකයට අනුගේ ලාභය කීර්තිය ප්‍රශංසාව බලාපොරොත්තුෙන් ඒ සේවයට වහින්නේ නැහැ. එකක්ම බලාපොරොත්තු නැතුවයි කරන්නේ. අන්න ඒ தත්තින ගුණ නැගුණහම. එච්චර කාල හරපුවා අන් කර කළා. ලාභ කීර්ති ප්‍රාන්තාසනකා සරපුව දැන් කරන්නේ නැහැ. අන්න තව ගුණ වැඩිලා. ඊට පස්සේ මොකද වෙන්නේ? තමා ලෝකේ ජයග්‍රහණය කරන්න ශ්‍රේෂ්ඨ බුද්ධිලේ කියලා බබලලා වෙන්න. ලෝකයා කටයුතු කරන්න හරි කැමති. අන්නේ අනුන්ගේ බැබලීම ලබා ගන්න කරන කටයුතු දැන් නැත් අතර ගුණේ දිනු වුණා. කාගෙන්වත් ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක්, ප්‍රබෝධයක්, විශේෂත්වයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මම කටයුතු කරන්නේ. මම ඒකට කැමති නෑ. මගේ බලාපොරොත්තුවක් නෑ. මේ පූර්ණ ඒකාන්ත ලෝකසේ විතරයි මම බැස්සේ කියලා මෙන්න මෙතන බැස්සට පස්සේ අන්න නියත බවටපත් වුණා ඒකාන්තයෙන් බුදු වෙන කෙනෙක් බවට. දීප කරන්නේ නැති දීප අංකර කරන කෙනෙක් බවටපත් වුණා. අන්න දීප අංකර ඉවරයි. ඒ ඉවරනේ දුන බුදුරජාණන් වහන්සේට ඒ නමින් ඇමතුවා. එයා තණ්හංකර බුදුන්, වේදංකර බුදුන්, සරණංකර බුදුන්, දීපංකර බුදුන් ඔය ආදි වශයෙන් ඔය නම් ක්‍රමයක් ආවා. තමා ඥානවන්තය කියලා පෙනසින්න හරි කැමති ලෝකෙ. අන්නේ தත්ත්වේ ඉවත් කරලා දාන්න. මුදුන්පත් කරගන්න. මුදා මුදුනා වෙන්න කැමති පොණින් කියන. කොණ්ඩේ වෙන්නේ මුදුනා වෙන්නත්. කොණ්ඩ අඤ්ඤ කළා කියලා කියන්නේ. ඒක මුදුන්පත් කිරීමෙන් අතර වෙයි. තමන් ප්‍රධාන වෙන්න කැමති නම් ලොකු වෙන්න ඕනේ නැහැ. ලොකු වෙන්න යනවා නෙමෙයි අර. ලෝක අනුකම්පාවෙම බහිනා මිසක් ලොකු දැනගන්න බහින්නේ නැහැ. අන්න ඒක උන්න ගුණ වෙන්නකොට කොණ්ඩාඤ්ඤ විවරණේ හම්බුණා. කොණ්ඩඤ්ඤ නෙමෙයි කොණ්ඩ අඤ්ඤ වුණා. දැන් කොණ්ඩඤ්ඤ. ආ කොණ්ඩ අන්න ඒකයි. අන්න ওই ಗುಣ වඩාගෙන ආව පාරමිතා ගුණ වඩපු ආකාරයයි ඔය කියන්නේ. 8 අවස්ථාවක වැඩුවා. ඔගේ 24ක් නියත විවරණ වුණා. මෙතේ විවෘත කරන ආව වැඩ පිළිලා තමයි ලෝතුරා බුද්ධත්වයට හැම බුදුවරයෙක්ම පුරන්නේ. නැ හැම බුදුවරයෙක්ම ඔය කියන ආකාරයේ සංහාංකර විවරණේ, මේදාංකර විවරණේ, සර්ණාංකර විවරණේ, දීපාංකර විවරණේ, කොණ්ඩඤ්ඤ විවරණේ, ඉතින් ඔය මංගල විවරණේ, ඉතින් සුමන විවරණේ ඔය ඔක්කොම ගන්න ඕනේ ඔය ක්‍රමයට. ශ්‍රේවත යොරණි දැන් ඔය හැම එකකටම වගේ අර්ථයක් තියෙනවා. එහෙම පූර්ණය කරන පූර්ණය කරන්නේ නැවිදින්න. අන්තිමට ආවට පස්සේ මොකද වෙන්නේ? තමා යන යමෙක් ඇද්ද? මමත්වයේ ගෙවා දමන තැනට ආපුහම මමත්වයේ විරය සම්පූර්ණ. ඉදාර ගෞතම. නා කියලම බුදුවරු ගෞතම බුදුවරු. නමුත් මේ නම් වලින් වෙන් කරගත්තට පස්සේ සම්මත වලට ගියාට පස්සේ වහිනවා. එක එක බුදුරජාණන් වහන්සේලාගේ නම් වලට වෙන් කරලා හිටන් ඒ විදිහට ගන්න. ඉතින් මේ විවරණ මාර්ගය සියලුම බුදුරයන් වහන්සේලා ගමන් කරන අටවිසි විවරණ මාර්ගය. ඒක තමයි බුද්ධ විවරණ ක්‍රමය. ඉතින් මේවා ඇතර අපි ඔය දුරට දඟලන්න හොයන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට අවශ්‍ය කරන ටික ගන්න මොකද මේ ටික හරිය මේ ටික ටික කියන්නේ මේවා පටලවාගෙන තියෙන නිසා. ඉතින් මේවා විසඳන්න ඕනේ නිවන් දකින්න. ඒකයි කාරණේ. ඉතින් මේ ප්‍රශ්න වලට අපිට වැඩක් නැහැ ඇත්තට. තියෙන්නේ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පෙන්වන දෙව්ලොව සියල්ල මිනිස් සිතක් ඇති ඇතිවද මොකද ගන්න පොඩ්ඩක් හොයන්න අමාරුයි මිනිස් හිතක ඇති වෙන தත්වයක් කියලා තමයි. මිනිස් හිතේ ඇති වෙන தත්වයක්. ඔව් පැහැදිලි කරනවා. ආ. දෙව්ලොවක් නෙමෙයි මිනිස් හිතක ස්වභාවය පැහැදිලි කරන්නද කියන එකයි අහන්නේ. නේ දෙව්ලොව පිළිබඳව තියෙන බඹ දෙව්ලොව පමණක් නෙමෙයි බඹලොවට අකරිටා බඹලොවට යනකම් ධම්මචක්කප්පවත්තන සූත්‍රය විග්‍රහ කරනකොට විග්‍රහ වෙනවා ඒ හැම එකකටම සම්බන්ධ වෙලා ගමන් කරන ආකාරය සද්දේ කිය හැකියි. මේක මිනිස් හිතක ඇති වෙන තත්වයක්ද කියලාන මේ මිනිස් හිතකත් මේ තත්වය ඇති වෙන සංඛාර වශයෙන්. જાතියක් යම් තැනක හට ගන්නවා නම් ඒකට හේතුවක් තියෙනවා සංඛාර. ඒ જાතියේ ස්වභාවයට අනුකූලයි සංඛාර වල ස්වභාවය. බීජේ වී නම් කරල වී කරලා ඵලයේ වශයෙන් ලැබෙන්නේ. කරලේ තිබෙන ඇටවල ස්වභාවය තමයි බීජේ තිබුණේ. මූලික බීජේ. ඒ වගේ චාතුම් මහා රාජික දේව ගති ලක්ෂණයක් අපේ මනසට ආවහම ඒ ගති සංඛාරයට අනුව තමයි චාතුන් මහරජිත ලෝකේ දෙවියෙක් කියලා උපදින්නේ. ඉතින් ඔය සියල්ලම දෙවිලෝ ඔක්කොම මෙලෝ මේ මේ හිතේ තියෙන ඒවා ආදි වශයෙන් අපිට අද දෙන අදහස් නිසා මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. දෙවිලොවත් මේකේ අපායත් මේකේ මනුස්ස ලෝකෙත් මේකේ මේකේ වෙන එකක් නැහැ. ඔය ආදි වශයෙන් මිනිස්සු අදහස් ගන්නවා. ඔප්පු කරන්න සාධකත් පෙන්වනවා තනින් තන එකට ගැලපෙනා ඉන්නේ නැහැ. ඉතින් එහෙම සාධකයක් නැත්නම් සංඛාරය ගොඩ නැගෙන්නේ. හැම જાතියක්ම ගොඩ නැගිලා තියෙන අනුකූල සංඛාරයක් විද්‍යාමාන වෙච්ච නිසායි. මිනිස්සු අතර මේ සියලුම සංඛාර විද්‍යාමාන වෙනවා. ශේෂ මාත්‍රයක් විද්‍යාමාන වෙන්නේ. ඒ ශේෂ මාත්‍රයන්ගේ ඵලයේ වශයෙන් කර්ම විපාකයේ වශයෙන් ලැබෙන තැන ඊට අනුකූල ලෝකයක් ක්‍රියාත්මක වෙනවා. දැන් දේව සංකාර අතර චාතුර්මහා රාජික දේව සංකාර, තාවතීස දේව සංකාර, යාම දේව සංකාර, තුසිත දේව සංකාර, නිම්මානවදී දේව සංකාර, පරිනිමිත වසවර්ති දේව සංකාර ඒ ආකාරයෙන් සංකාර වැඩෙනවා. මේ වැඩෙන සංකාරයේ යම්සේද ඊට අනුකූලයි යාත්මයි. මේ චාතුර් මහරජාගේ දේව සංඛාරයක් අද හිතෙන් කයින් වචනේ වැළුවානා. ඒක උපාදානීය කරානා. ඒකෙන් ලැබෙන භවයේ වශයෙන් උපදින්නේ චාතුර් මහරජාගේ කියන දෙව්ලෝ. යාම කියන ලෝකයට ඇති සංඛාරයක් වැළුවානා. ඒකෙන් උපදින ලෝකේ උපදින්නේ ජාතිය වශයෙන් යාම කියන දෙව්ලෝ. ඉතින් හැමෙහි චාතුර් මහරජාගේ තාවතින්සකින් දෙව්ලෝටයි සංඛාරය වෙනවා. තාවතින්ස දෙව්ලෝ. ඒ ඒ ආකාරයේ වැඩි වූ සංඛාරය මෙහි තියෙන්න ඕනේ. අනුකූල දෙව්ලෝක උපදින්න. එහෙනම් මේ සදෙව්ලෝකටම හිමි සෑම සංඛාරයක්ම මිනිස්සු අතර තියෙනවා ඒකේ උපදින්න කෙනාට. දෙවියෙක් වාය කියන්නේ පොදු වචනේ. දැන් ලෝකයේ පාලනය කරමින් ලෝකයට යහපත් කරන වික්තිය සාධාරණයක් ඊටකොල්ල හටේතු කරනවා. ඒ බඳු වන්නාව කෙනේ පගා ගන්නේ නැත්නම් පගාවට යටත්ුනේ නැත්නම් කීයක් දෙනවකවත් මම අසාධාරණේ කරන්නේ නැහැ මට හිත රාජකාරිය හරියට ඉටු කරනවා මම එහෙම කෙනෙක් කියලා. එහෙම හිටියානම් එයාට කියනවා චාතුරු මහරජිත දේව සංකාරය. එයා ලෝකපාලක දෙවියන් අතර උපදිනවා. සතරවන් දෙවියන්ට ඇති කොට සතරේ එයා උපදිනවා. දැන් බිම්බිසාර රජුරෝ ගිහින් උපානේ චාතුරු මහරජික දෙවියන් අතර. අන්න ගිහින් ඉපදෙන ආකාරය. රට පාලනය කළේ බඳු ආකාර ස්වභාවය. ඉතින් අන්න ඒ වගේ තාවදීන්ස ගති ලක්ෂණ ඇති දෙවියන්ගේ ස්වභාවයට අනුව කටයුතු කරපායට තමයි ඊට ගැළපෙන්නා වූ මේ පැවැත්ම තුළ තියෙන මේ ලෝකේ අත්හැරලා යන්නත් බෑ. ලෝකයේ තියෙන ඉහළම මිහිරියාවට හිමිකාරයි. මහා මිහිරියාව මුදුන්පත් කරගත් අය නිසා මහා මෙර මුදුනත හේතු ඵලයේ වශයෙන් ඊගලන්ට පිහිටියා තාවතින්ස විමන. තාවතින්ස දෙවුලෝ. ලෝකයාට යහපත කරගන්න සන්තෝෂයෙන් ඉන්න මගපාදලා දුන්න. කිසිම ලාභයක් කීර්තිය ප්‍රශංසාවක් බලාපොරොත්තු නැතුව උදව්වක් උපකාරයක් වශයෙන් මග පාදා දුන්න මේ විදිහේ කටයුතු කරපු එකේ ගුණය තමයි සාවතිස දේව සංකාර. ඒකෙන් තමයි ගිහිල්ලා ඊට ගැලපෙන දෙන ඉපදුනේ. මමිනතෝ සියල්ලක්ම විඥානගතව හටගන්න දෙයක් නේද? ඔව්. මේකට ගැලපෙන හැම එකකටම පුණ්‍ය විඥානයක් බලපානවා. පුණ්‍ය විඥානය නිසා පැවැත්මක් හොදා කියන නිගමනය කළා මේ තියෙන්නේ කොතනකලා? පැවැත්මේ ස්වභාවය ඒකයි. ඉතින් මෙතන මේ හැම එකක්ම හිතේ හටගන්න ගතිය නෙමෙයි. හිතේ හටගන්න ගතිය තියෙනවා. ඒ ගතිය නැත්නම් ඒක උපතක් නෑ. දැන් කෙනෙක් මලාට පස්සේ බුදුරන් වහන්සේගෙන් කියන්නේ ස්වාමීන් වහන්සේ අහවල් පුද්ගලයා මලා. එයාගේ ගතිය මොකද්ද උපත මොකද්ද? කාරණා දෙකක් අහන්න. මොකද්ද ගතිය මොකද්ද උපත කියලා. අන්න ගතිය තමයි මෙලෝතිවිච සංඛාරය. උපත තමයි ඒකේ තියෙන විපාකය. ඉතින් එයා දැනගන්න ඕනේ මේ ගතියයි උපතයි දෙකම. මොකද ලෝකයා හොයන්නේ යම් ඵලයක් ලැබෙන්නේ මොන හේතුවෙන්ද? ඒක වැඩක් නැති හරි හරි ප්‍රබුල කරගත්ත කෙනා මේ ටික යන්නේ. <laughs> සංඛාරයන්ගේ වෙන්ගෙන සතර ගත හදා ගන්න. ඒ බුද්ධලයා මේරුවට පස්සේ ඕනේ. ඊතර මූලික අවස්ථාව හැම කෙනෙක්ම ඉන්න ඕනේ මේ තුලින් දැනුවත් වෙලා ඒ ಗುಣ මාර්ගයන් වඩලා අනුපූර්වව ඉන්න ඕනේ. අනුපූර්ව ශික්ෂා. අනුපූර්ව කුසල. හැම දෙයක්ම අනුපූර්වයි. එක පාරකම යන්න බෑ ඉහෙලම දැන්නේ. අනුපිළින් යන්න ඕනේ. මේ ආනාපාන සතිය වඩන විට මේ පීති පටිසංවේදී පස්සම්බයං කාය සංකාරං ආදී වශයෙන් ඒ ඒ කොටස් වඩන ආකාරයේ තේරුම් සහිතව පැහැදිලි කරලා දෙන්න කියලා කියන්නේ. දැන් මෙතන පටන් ගන්නකොට කාරණා දෙකක් මෙතන තියෙනවා මේ දැන්ට තියෙන මේ මතයත් එක්කලා මේක ගලපන්න බෑ. ආනාපාන සති භාවනාවට මේක විශේෂ කාලයක් පැය ගානක කාලයක් යනවා මේක විග්‍රහ කරන්න මේ 12 ආකාරයකට බෙදෙන්නේ 16 ආකාරයකට. මේ විදිහට මේ බෙදිලා යන හැටි එකින් එකට. සතෝ වාස සති සතෝ පස්ස සති කිව්ව දෙන්න බලන්න දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිත පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමිත පජානාති ආදී රස්සං වා අස්ස සන්තෝ රස්සං වා පස්ස සන්තෝ මේ විදිහට යනවා එකින් සබ්බකාය පරිසංවේදී. ඔහොම ඔය ගිරණ එකින් එකට යනවා පීති සංවේදී පරිසං සුඛ පරිසංවේදී ඉතින් ඔහොම එකින් එකට ගිහිල්ලා. අන්තිමට මේ මේ මේ එකින් එකට අන්තිම අස්ස සීතාගිය පටිනිසක් ගානුපති පස්ස සීතානි සීකදී කියන දෙනේ කෙලවර වෙනවා. පොතන පෙන්වන්න සියලුම කාරණා විග්‍රහ කරලා පෙන්වන්න. ආස්වාද ප්‍රසආස කියන්නේ මොකද්ද මේ ආර්යවිනී කියලා විග්‍රහ කරලා ඉන්න ඕනේ. ඒ ආස්වාද ප්‍රසවාස කියන්නේ මේ නාසයේ හෝ තොල්පොටේ හෝ තියාගෙන බලන උඩට පල්ලෙහාට එන හුලක කියලා ඉන්න තාක්කල්. මේ භාවනාව විග්‍රහ කරලා දෙන්න බෑ. එහෙනම් ඒකත් එක්ක විග්‍රහ කරලා වනේ මේ භාවනාව නියම தත්ති විග්‍රහ කරලා දෙන්න. ඉති අජත්තං වා කායේ කායන පස්සේ විහෙරදි බහිද්ධා වා කායේ කායන පස්සේ විහෙරදි කියන එක තෝරලා යනවා විදිහට. හැබැයි තෝරාගෙන ගිය කෙනා කනා පොට්ටියා තෝරනවා කියාගෙන ගියා මිසක් දන්නේ නැහැ මේ කරන්නේ. දැන් නාහෙන් උඩට ගන්න හුස්මයි පාත්‍ර රටන හුස්මයි දෙක බලන එකයි මේ ආස්වාස බලනවා පස්වාස බලනවා කියන්නේ කියලා. මේ අජ්ජත්තා කායේ කායන පස්සිය තමාගේ කයි මේ හුස්ම උඩට යන හැටි පල්ලයට යන හැටි බලන්න. බහිද්ධාවා කාය කියලා අනුන්ගේ කයෙත් ඔහොම බලන්න කියලා කිව්වා. අජ්ජත්ත බහිද්ධාවා කියලා මේ දෙක මේකට බලන්නත් කිව්වා. හැබැයි කිව්වේ මොකද්ද කියන්නේ Tamanටවත් තේරුන්නේ නැහැ. හැබැයි හුස්ම එකට බලන්න ගිය දාර කුඩි කණ්ඩ වෙනවා. පොළු පාරක් හරි කණ්ඩ වෙනවා, හුස්ම පාරක් හරි කණ්ඩ වෙනවා වැඩේ කරන්න කියලා. තමන්ගේ තමන්ගේ හුස්ම යන්නේ නැහැටි අනික් කෙනාගේ හුස්ම යන්නේ නැහැටි දෙක එකට කියලා බලන්න ගියාම මොකද්ද වෙන්නේ? කොහොමද බලන්නේ? අජාත වෛද්‍යාව කාය කායන පස්සේ කරන්නේ කොහොමද? ඒ ක්‍රමයේ. කුලගෙන මේ බලන්න කිව්වේ. කුලට යන පල්ලයට යන කුලගෙන බලන්න කිව්වේ. ඉතින් අජත්තං වා කායේ කායනුපස්සී විහෙරති කියන්නේ මේ අභ්‍යන්තර සමාගයේ කායේ හුලඟ උඩට යන හැටි බලන්න පල්ලයට යන හැටි බලන්න. බහිද්ධා වා කායේ කායනුපස්සී කියන්නේ අනුන්ගේ හුලඟ උඩටයි පල්ලයට යන හැටි බලන්න. තුන්වෙනි එකේ භයානක වැඩි. අජත්ත බහිද්ධා වා කායේ කරන්න බලන් ඉතින් මේ තමන්ගේ උඩට පල්ලයට යන හුලඟයි. අනුගෙන ආයෙ මුලට පල්ලෙහාට යන්න පුළුවන් දෙක එකට තියලා බලන්න නෙමෙයි දෙක එකට කරන්නේ කොහොමද කරන්නේ දැන් මේ භාවනාව මොකක්ද දැන් බක දැන් ඇත්ත වශයෙන්ම මම ඉතර ස්වාමීන් වහන්සේලා මගෙන් ඕකම උන්වහන්සේ තරහත් ආවා මම තරහින් එකක් මං ඇවිත් නැහැ කොළොප්පමක් ඊළුවක් උණුහරුපයක් කිව්වා නෙමෙයි මම මේ භාවනාව අවංකව තෝරාගන්නේ කොහොමද මෙතෙන්දී මේ දෙක එකට බලන්නේ කොහොමද කියන්නේ මේක හරි නම් මේක මේ හරි නෑ ඉන් පොතේ සිංහල අර්ථයේ දීලා තියෙනවනේ pāli අර්ථය ඒක pāli pāli වාක්‍ය හරි. ඒ pāli වාක්‍යයේ නියම අර්ථය සිංහලෙන් දුන්නා මේ බාධකේ ඉන්නේ නැහැ ප්‍රශ්නේ ඉන්නේ නැහැ ගැටලුවක් වෙන්නක් ඉන්නේ නැහැ. ඒකයි කියන්නේ තමා තුළ තිබෙන දෙයක් මේ බලන ආකාරයේ පෙන්වන්නේ. තමා විසින් බාහිර ලෝකේ තියා බලන විදිහක් මේ අනුන් එකලා තියෙන සම්බන්ධයක් මේ භාවනාවේ නැහැ. මොනවද ආසාස කරන්න කිව්වේ මොනවද පස්සාස කරන්න කිව්වේ කියන එක ධර්මයේ තුලින් හොයාගෙන ඉන්න ඕන. හුලඟද වෙන දෙයක්ද කියලා. බුදුරන් වහන්සේ දේශනා කළේ පාපේ පස්සාස කරන්න කුසලයේ ආස්වාස කරන්න. ආස්වාස කරේ දු කුසලයේ වෙනුවට අද හුළඟ ආස්වාස කරනවා කියලා ගන්නවා හුළඟ. පාපේ පස්සාස කරන්න කිව්වහම පස්සාස කරන පස්සාස වාතය කියලා වාතය ගන්නවා. සතෝ අස්සති සතෝ පස්සති කියන 100න් හුස්ම ගන්න 100න් හුස්ම අරින්න කියලා පටන් ගන්නවා. ඔතෙන් පටන් ගන්නකොටම ආර්ය මාර්ගයෙන් පිට යනවා. ඉතින් මොකද්ද අපි අරගන්න දේ මොකද්ද අපි කරලා තියෙන කියන එක යථාර්ථයෙන් දකින්න ඕනේ. නිවන් දකින්න කුමද්ද පහ කරන්න ඕනේ කුමද්ද ඇසුරු කරන්න ඕනේ. ආර්ය අෂ්ටායික මාර්ගය ඇසුරු කරන්න ඕනේ අනාර්ය අෂ්ටායික මාර්ගය හැවත් ලෝකේ පස්සාස කරන්න ඕනේ. සම්මා දිට්ඨිය පටන්ගෙන සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ආස්වාද කරන්න ඕනේ. මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා වායාම මිච්ඡා සති මිච්ඡා සමාධි ආදී වශයෙන් ආජීව සති සමාධි මේ ටික පස්සාස කරන්න ඕනේ. පස්සාස කරන එක දැනගන්න ඕනේ, ආසාස කරන එක දැනගන්න ඕනේ. අන් දැනගෙන තමයි වැදේ බහින්න ඕනේ. ඊට පස්සේ මනස සතියෙන් ඉන්න ඕනේ මේ ආස්වාද කරන සූත්‍රය ගන්න මේ පස්වාද කරන සූත්‍රය ගන්න. ඒතොර ඇස කන දිවනාසය ශරීරය මන කියන මේ ඉන්ද්‍රියන්ට. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ගෝචර වෙන වෙලාවෙදී අපි ওই ටික දකින්න ඕනේ. ඒවා සඳහා ප්‍රතික්‍රියා දක්වන හිත හිතවිලි ක්‍රියාවදන් ක්‍රියාත්මක වෙන වෙලාවෙදී මොනවටද මේ යොදවන්නේ කියලා දකින්න ඕනේ. ඒ යොදවන්නේ රාග දේශ මොහ වැඩ පිළිවෙලකට සම්බන්ධ වෙන. ඒවා පහ කරන්න ඕනේ. රාගක්ෂේත දේශක්ෂේත මොහක්ෂේත හේතු වෙන එකක් නම් නිරන්තරයෙන් ඇසුරු කරන්න ඕනේ. ඒක හුස්ම ගන්න තැනදීත් එහෙම ක්‍රියාවලිය සිද්ධ වෙන්න තියෙනවා. නමුත් ඒ සිද්ධ වෙන සිද්ධිය සිද්ධාන්තය පොඩ්ඩක් වෙනස් කරලා. ඒ වෙනුවට පටලවපු තැනක් තියෙනවා. එතනින් හරි ඉක්ම යන්න බැරි වෙනවා. ලෞකික ක්‍රියාදාමයක හිත පටලවලා නවත්තනවා. ඒ නැවැත්තුවට පස්සේ එතනින් එහාට හොයාගන්න බැරි වෙනවා කරන්න ඕනේ මොකද්ද කියලා. නිවන අරමුණු කරගෙන පිහිටවන්න ඕන හිත මොක නිමිත්තේවා නාසිකග්ගේවා කියන වචනෙට අරගෙන ඉවෙලට මොක නිමිත්ත කියලා මොකේදත්. නාසිකග්ගේවා කියන නාහයකටත් පිහිටව ගන්න. මොක නිමිත්ත කියන්නේ මෝක්ෂ නිමිත්ත. මොකද මෝක්ෂ නිමිත්ත මෝක්ෂේ පරමාර්ථය මොකද්ද නිවන නේද? එහෙනම් ඒ සඳහා යන්න මොකද කරන්නේ? න ආසික අග්ග කරන්න ඕනේ. ආශ්‍රය නොකරන පැත්ත අග්‍ර කරගන්න ඕනේ. ආශ්‍රය කරන පැත්ත අග්‍ර කරගත්තොත් න ආශික අග්‍රේවත් නාසික අග්‍ර වෙන්නේ නැහැ. එහෙනම් හිත තියාගන්න කිව්ව ඔන්න ඔය දෙකේ. මෝක්ෂය නිමිත්ත වන නිවනට හෝ ලෝකේ අතුරු කිරීමේ වෙන් කරන්නා වූ මාර්ගයට හෝ හිත තියාගන්න. අග්‍ර කරගන්න. නිවනට හිත පිටවා ගන්න නිවන් මාර්ගයට හිත පිටවා ගන්න කියන එකයි කිව්ව මොකද නිමිත්තේවා නාසිකාග්ගේවා කියන්නේ මොකද? මොකද ඔකට හේතුව? ඔය විදිහේම වචන වැලක් ඔය විදිහේම ක්‍රියාදාමයක් අරගෙන වේදේ ගෙනාවා. බුදුරජාණන් වහන්සේ වේදේ ගෙනාපු ඒකටම ආර්ය අර්ථයක් දුන්නා. ඒ ආර්ය අර්ථය වැහිලා ගියාට පස්සේ ආයෙත් පැරණි ලෞකික අර්ථයට වැහලා ඉතින් ඒ ලෞකික අර්ථයෙන් ගේනවා. මේ ওই જાතිය භාවනාවක් නෑ කියන්නේ නෑ. එහෙම එකක් තියෙනවා. හැබැයි ඒක ලෞකික අවිඥාලාවින්ගේ භාවනාවක් මිසක් මේ වියෝගින්ගේ භාවනාවක් මිසක්. නිවන් දකින්න භාවනාවක් වෙන්නේ නෑ. ඕකෙම තියෙනවා ගැඹුරු දහම් අර්ථය. ඔන්නේ ගැඹුරු දහම් අර්ථයේ රූපෝත්තර අර්ථයේ ඒ ලෝකෝත්තර අර්ථයේ තේරුම් අරගෙන ඉන්න තාකල් ධර්මයේ හරය ඔපනැංගිලා තියෙනවා. සාසනය මත වෙලා තියෙනවා. ඒ හරවත් ධර්මය අතුරු කරගෙන යනකොට යට නිවන් මාර්ගය වැඩෙනවා. නිවන් ලැබෙන්නේ හිම. ඉතින් බුදුරන් වහන්සේ වැඩ ඉන කාලේ බුදුරන් වහන්සේ පෙන්නනවා වේදේට ඕවා ආවේ කොහෙන්ද? මට පෙර බුදු වෙලා හිටියා බුදුරන් වහන්සේ තමයි කාශ්‍යප බුදුරන් වහන්සේ කියලා. උන්වහන්සේ ලෝකයේ දේශනා කරපු ධර්මයේ තමයි වේදේට අද ගෙනත් තියෙන්නේ. හැබැයි ලෝකෝත්තර අර්ථය යට වෙලා ලෞකික අර්ථයක් ඒකට මතු කරගෙන ඒකයි ගේන්නේ. ඕකේ මිනිස්සු ගන්න රටනේට වැටෙන්න තියෙනවා. වෙන්නේ ඒකින්නේ. ඉතින් මේකෙදි අපි ලෞකික ලෝකෝත්තර අර්ථ දෙක වෙන් කරගන්න ඕනේ. ආර්ය අෂ්ටායික මාර්ගය කියන වචන වචනවල වේදී ගෙනාවා. සත්බොජ්ජංග වචනවල එහෙම වේදී ගෙනාවා. සතර බ්‍රහ්ම විහරණ ඔය ඔක්කොම වේදී ওই විදිහටම ගෙනාවා. දේශනාවෙම සදා වෙනවා ගෙනාවා බව. ඊදාසිවිච්ච ගාථා වේදී ගෙනාවා. හැබැයි අර්ථය වැහිලා ගිහිල්ලා ලෞකික අර්ථයෙන් තමයි ගෙනාවේ. ඉතින් අන්නේ ලෞකික අර්ථයෙන් ගෙනාපු එක තමයි පස්සේ කාලෙක අපේ හෙලාටුව නැතිලා ගියාට පස්සේ ආයසරයක් අපිට වැළඳ ගන්න සිද්ධ වුණේ. මොකද හේතුව අර්ථය හොයාගන්න බැරුවම නැවතත් ඉන්දියාවෙන් අර්ථ විග්‍රහ කරන අය ගෙන්නන්න සිද්ධ වුණා. ත්‍රිවේද පරප්‍රාප්ත බ්‍රාහමණයෝ ගෙන්නන්න සිද්ධ වුණා. අන්නේ ත්‍රිවේද පරප්‍රාප්ත බ්‍රාහමණයෙක් මහණ වෙලා හිටන් යපු භික්ෂුවක් හැටියට තමයි බුද්ධඝෝෂ හාමුදුරුවෝ ආවේ. මේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ ත්‍රිවේදයේ තිබුණා වූ ගාථා වල අර්ථය ඒ ආකාරයෙන්ම දන්නා හොඳට හතර දැනුමක් තිබුණා. අන්නේ අර්ථය තමයි අරගෙන වෙලා අපේ ගාථාවට දැනට දීලා ගියේ. ඒකෙන් සිද්ධ වුණේ මොකද්ද? ලෞකික අර්ථය මතු වුණා, ලෝකෝත්ථාර්ථය යට ගියා. නිවන් මාර්ග වැහුණා. ඉතින් මේක පැය ගාණක් විග්‍රහ කරන් තියෙන දෙයක් මේක වෙලාවක විග්‍රහ කරගන්න. ලා මදියන්නේ. දැන් මේ ලෝතර බුදුවා පතන කෙනෙකුට මේ අහනවා මේ බුදුබව ගැන මුල් මේ ආත්මේම ಜಾති ජරා ಜಾති ස්මරණ ඥානයක් පහළ නොවි නම් ඊළඟට පවේදී බුදුබව පතන කුසල් දහම් වඩන්න නම් ඒට අවශ්‍ය කරන කටයුතු කරන්න හැකියාවක් තිබුණාද කොහොමද දැනගන්නේ කියලා බුදුබව පතනවා කියන වචනයක් අරගත්තාම ඒ වගේ වචනයක් අරගෙන නෙමෙයි බෝසත්තුරු බුදුබව පතන්නේ. බෝසත්තුරුන්ගේ එක්තරා බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඒ බලාපොරොත්තු මම අන්නර බුදුහාමුදුරුවෝ වගේ බුදු වෙනවා කියලා එකක් නෙමෙයි මුලදී ඇති වෙන්නේ. එහෙම જાතියක් හඳුනා ගන්න කිසි කෙනෙකුට බෑ. ලෞතර බුදුරන් වහන්සේ නම කරයන්නේ මාත් උන්වහන්සේ වගේ බුදු වෙනවා කියලා හිතන්න. ලෞතර බුදු කෙනෙක්ගේ ලෞතර බුදු බව හඳුනන්නේ තවත් ලෞතර බුදුරන් වහන්සේ නමක්මයි. මමත් ඒ தත්ත්වයටපත් වෙනවා කියන්නේ ඒ தත්ත්වය හඳුනා ගන්න කිසිම මානසිකත්වයක් මේ පුතත්ජනියෙකුට නැහැ. මොන බෝසතාණන් වහන්සේ නම මාර්ගඵල අවබෝධයකින් මෙහා ඉන්නේ. මොනම විදිහකින්වත් ලෞතර බුදු පියාණන් වහන්සේ නමගේ ස්වභාවය හඳුනා ගන්න බැහැ. මමත් ඒ තත්ත්වයටපත් වෙනවා කියන්නේ. නමුත් ඊට හේතුකාරක තියෙනවා. දැන් හිතන්නකෝ මෙහෙම දෙයක්. බීජයක් අරන් රෝපණය කර ගන්නවා නම් යම්කිසි පුද්ගලයෙක්. ඒ බීජය රෝපණය කරගත්ත කෙනාට ඒකට සාර්ථකලෝ. මාත් මේ જાතියේ ගහක් ගොඩනගා ගන්නවා කියන බලාපොරොත්තුවක් ඇති කරගන්න දෙයක් නැහැ. ඒ ගහින් නම් බීජයක් ගත්තී ඒ බීජය රෝපණලා වැඩෙන්නේ ඊට අනුකූලවයි. මෙන්න මේ වගේ යම් කිසි පුද්ගලයෙකුට මම කවදා හරි මේ නොදන්න ලෝකයට මම දැනුවත් වෙලා ඇත්ත හොයලා දෙනවා. මුලාවට රැවටෙන මේ ලෝක සත්‍යය කොහොම හරි ගොඩ ගන්නවා. මමත් ඇත්ත හොයාගෙන මං දුටු ඇත්ත මං අයිකාරය කියලා දෙනවා. මෙන්න මෙතරයි අදහස. මෙන්න මේකයි බෝධිසත්ව පැතුම ඔච්චරයි. ඔයින් එහාට දිහා දකින්නේ නැහැ. උතර පටන්ගෙන ඇත්ත හොයාගෙන යනවා. ඇත්ත කෝකද බොරු කෝකද කියලා තමා විසින් අත්දැකීමේ පරීක්ෂණ කරලා දැක ගන්න. දැනගෙන දැනගෙන කිසිම ආකාරයෙන් බොරු නොවන ඇත්ත හම්බෙච්ච දවස කියන ලෞතර බුදු වෙනවා. ඒකයි අනේකයි තියෙන්නේ. එකින් එක පරීක්ෂණයක් කරගෙන තමන් යනවා ලෝකයට උදව් කරගෙන මම ලෝකයට කරන්න තියෙන ඉහෙළම උදව්ව කරනවා. මේ සියලුම අසහනයන්ගේ මාත් මිදිලා. ඒ මම මිදුන මගේ ලෝකයට කවදා හරි සම්පූර්ණයෙන්ම කියා දෙනවා. මගේ මගේ බලාපොරොත්තු ඔන්න ඕකයි. නොදන්න දේ මම දැනගෙන අනික් අයට කියා දෙනවා. හැබැයි මම කොහොම හරි ඔක ජය ගන්නවා. මම හොයා ගන්නවා කොහොම හරි ප්‍රශ්න අසහනයට පිළිතුර. සියලු අසහනයන්ගේ මිදෙන මාර්ගයේ කවදා හරි මම හොයා ගන්නවා. මම ඒක ඒ අයට කියා දෙනවා. යමක් යමක් හොයාගත්තද හොයාගත්ත හොයාගත්ත හරියම අනික් අයට කියා දෙනවා. මෙහෙම කියා දීලා මම මේ යහපත් සාර්ථක ගමන යනවා කියලා ඔය ටික ගත්තා. ඔය ගමනේ අවසානයේ සියලු අසහනීය මිදෙන දවසක මගේ යන් දහසක හොයාගත්තද එදාට ගමන කෙලවරයි. එදාට ලෝතර බුදුබව. එදාට කියා දෙනවා ඒ தත්ත්වෙන් ගමන කෙලවර කරන්න ආව පාරමිතාව අනුව අන්න ඒ ටික කියා දෙනවා ලෝකයාට. කල්පියා බුදුබව කියන්නේ අහවල් එකයි කියලා දැනගෙන මං එතෙන්ට යනවා කියන්නේ යන්න දෙයක් නෑ. එහෙම කියන ඉතිහිලා දැනගෙන ඉවරයි මාර්ගඵල අවබෝධ කරලා ඉවරයි. බුදුබව වටහා ගත්තොත් එහෙම ඉන් ඉහට යන්න බෑ. දහමැත පහළ වෙනවා. දහමැත පහළ නොත් එහෙම ඉතින් ඉහට යා සෝතාපන්නිය කියනවා නිසා කොහොමද යන්නේ? ගමන ඉවර වෙනවා. අන්තිමට හොයාගන්නේ අන්තිම අවස්ථාවේ. එතකම යන්නේ පරිේශණිය. ආර්ය පරිේශණයක් හොයාගෙන යන්නේ. ඉතින් ඕක දකින්න ඕන. ඉතින් පෙර අධ්‍යය කරපු එක බලාගෙන දැන් කරන එකක් නෙමෙයි තියෙන්නේ. අද මම අදහස නැති වෙන්නේ. යම් අදහසක් පුරුදු කරගත්තා නම් මම අනුන්ට උදව්පකාර කරනවා. නොදන්න දේ හොයලා දෙනවා, කියා දෙනවා. මමත් මේ කිව්ව කවුරුවක් කිව්වට අල්ගන්නේ නැහැ පිළිගන්නේ නැහැ. මාත් ඒක පරිේශණයක් කරලා හිටන් කොහොම හරි මම ඒක හොයාගන්න තෝරාගන්නවා. හැබැයි මට විතරක් නෙමෙයි මේ තෝරාගන්නේ. මට අනික් අය ගොඩ දාන්න ඕනේ අනික් අයට කියා දෙන්න ඕනේ. නොදන්න නිසානේ මේ රෝග සත්‍ය මේ හැංගිලා ඉන්නේ. මං එහෙම ඉඳලා බෑ. ඒ සාමාන්‍ය නුවණේ පටන් ගෙන එයා පටන් ගත්තාට පස්සේ අසීමිත නුවණක් ලැබෙන්න පටන් ගන්නවා ඒ හේතුඵලය පස්සේ. සාමාන්‍ය කින්න හොයාගන්න බැරි ප්‍රශ්න උන්වහන්සේලා निराකරණය කරනවා. එතන බලන්න. ඔය අන්තිම කෙලවරට යනකම් निराකරණය කරලා දෙන ලෞකික ප්‍රශ්න. සියලු දෙයින්ම නිදහස් වෙන අවස්ථාව දැනගත්තේ ලෝතර බුදුනාමයෙන් පටන් තමයි ලෝකෝත්තර වන්නේ निराකරණය කරලා දෙන්න දෙන්නේ. ලෝකෝත්තර මාර්ගයේදී. ලෝකනා බුද්ධත්වයට පත් වෙන උත්තරමයන් වහන්සේලා ගත කරන්නේ ලෞකික යහපත කරලා තියෙනවා. ඒ වගේම නිදි ස්වාමීන් වහන්සේ මේ අපිට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව පෙන්නලා දෙන්නේ දැන්. චනෝ පින්නන දුක. ඔව්. දුක කියන්නේ පටන් ගන්න. නමුත් ස්වාමීන් වහන්සේ ඔතන පටන් ගන්න සමුදේ නිරෝධ මාර්ගයේ ඊට පස්සේ ඒක දුරුට දැක ගන්න බැරි වුණොත් අපි දුකටපත් වෙන්නේ. දැන් මෙහෙමයි වෙන්නේ. පළමුවම ලෝක සත්‍යයේ දුකක් අසහනයක් දැකලා තමයි මේකේ මිදෙන්න බලන්නේ. දැන් දුකක් එනවයි කියලා දැනගත්තට පස්සේ ඉස්සෙල්ලාම ලෝක සත්‍යය දැනෙනවා මෙහෙම දෙයක්. මේ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස 10න් අසහනයන් අපිට හට ගන්නවා. ඇයි මේ? මොනවා වෙන හින්දාද? එන්න ප්‍රශ්නයක් හට ගන්නවා. ඒ කියන්නේ සම්මතය පිළිබඳව මේ සම්මතය පිළිබඳව ඒ ටික දෙනවා. ලෝකෝත්තර වශයෙන් කතාවේ බුදුරජාණන් වහන්සේ අපිට දුක පෙන්නලා දෙන්නේ ඔය දැන් බුදුරජාණන් වහන්සේ දුක පෙන්නලා දෙනකොට ලෝක සත්‍යයට වැටෙන ආකාරයෙන් දෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේට වැටහන ආකාරය ලෝකයට කියා දෙන්න බෑ අනුපූර්ව විහිං තියෙන්නේ. අනුපූර්ව ශික්ෂා, අනුපූර්ව අවබෝධ. මේ හැම එකක්ම අනුපූර්ව යන්න ඕනේ. අනුපූර්ව යනකොට ලෝක සත්‍යය හරි ඉස්සෙල්ලාම මේ මේ යථා දුක මේ අවබෝධ වෙන්නේ නැහැ. දුක ආර්ය සත්‍යය අවබෝධ වෙන්නේ නැහැ. හැබැයි ලෝක සත්‍යයට අහනවා. සහනයක් බලාපොරොත්තු වෙනවා. මොකක්ද යා බලාපොරොත්තු වෙන සහනේ? මට අසහනයක් තියෙනවා. මේ දුක් 1000ක් එනවා හැමිලිම අසහනකාරී මානසිකත්වයක් ගොඩ නැගිනවා. මට මේකෙන් මිදෙන්න ඕනේ. ඔන්න ඕක තමයි ලෝක සත්‍යයට ඉස්සෙල්ලා මේ ආගමක් අවශ්‍ය කරන්නේ. විමුක්තියක් හොයාගෙන යන්න හේතුව ඔන්න ඔතනයි. මට කරදර මානසිකත්වයක් මට මහ කරදරකාරී තත්ත්වයක් ගොඩ නැගෙනවා. මම කොහොමද මේකෙන් බේරෙන්නේ? මට මේකට ප්‍රශ්නයක් කියන්න කෙනෙක් නැද්ද? තෝරලා දෙන්න කෙනෙක් නැද්ද? ඔතන තමයි ඉස්ලාමයේ අවතීන කරන්න පළවෙනි දැන. දුකක් මුල් කරගෙන තමයි ලෝක සත්‍යය සැනසුමක් හොයන්නේ. දුකේ නිදහසක් හොයන්නේ. දුකක් දැක්කේ නැත්නම් යම් තැනකදී මූලික වශයෙන්ම ලෝක සත්‍යයට ඊට අවතීන වෙන්න හේතු නැහැ. ඉස්ලාම දකින්නේ ලෞකික දුක තමයි. නමුත් ඊට පස්සේ තමයි හරියට ක්‍රමානුකූලව යනකොට මේ දුකට හේතුවමයි මේ දුක ගෙනත් දෙන්නේ කියලා දැක ගන්න. ඒතර දුක ඉස්සෙල්ලා දුකක් දැකලාමයි ඒකට ගොඩ බහින්නේ. ඊට පස්සේ තමයි කල්පනා කරනකොට යන්නේ. මෙන්න මේ දුකට හේතුව නිසායි මේ දුකට වැටෙන්නේ. දැන් දුක මුලින් තේරුම් අරගෙන ඒක අවතීන වුණා. සත්‍ය හොයන්නේ. ඒතර දැනගත දුකට හේතු වෙන තෘෂ්ණාව නිසා තමයි මේ දුකට උපාදනය වෙන්නේ කියලා. අන්න ඒතර දැනගත මට නිරෝධ කර ගන්න ඕනේ හැරසුම ලබා ගන්න මොකද දැන් ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. මෙන්න තෘෂ්ණාව නිරෝධ කරනකන් දුක නිරෝධ කරන්න බෑ. මොකද තෘෂ්ණාව තමයි දුකට මුල. මුල කපනකම් මේ අගන් අපා ගන්න බෑ. අන්න ඒකයි බලා ගන්න. එහෙනම් නිරෝධ කරන්න තෘෂ්ණාව නිරෝධ කරන්න ඕනේ. දැන් මට ඒකේ මාර්ගය කියෝනේ. අන්න දැන් ඒකේ මාර්ගය මොකද්ද කියලා අන්න බුද්ධහම දෙවෙනි වතාවර බහිනවා. මාර්ගය හොයන්න. පූර්ව භාග නෝනේ ඔතෙන්ට කන් ඇවිදලා හිටන් ඊට පස්සේ නියම විදිහට මාර්ගය අවස්තින්නේ යන්නේ යාට. ඊට පස්සේ යාට මට මට දුකෙන් නිදහස් වෙන මාර්ගය නෙමෙයි දැන් එයා ඉල්ලන්නේ. මට මේ ඒ ඒ දැන් ඇලෙන බැඳෙන තණ්හාවෙන් නිදහස් වෙන මාර්ගයක් දෙන්න. දැන් අපි හිතන්නේ දුකෙන් නිදහස් වෙන මාර්ගයේ ඉන්නවා කියලා. එයා දුකෙන් නිදහස් වෙන මාර්ගයේ වනහරවට දැනගත්තා තණ්හාව දුකට මුලයි කියලා. දැන් දුකෙන් නිදහස් වෙනවා මට තණ්හාවෙන් නිදහස් වෙනවා කියලා දැනගත්තා. දැන් ඉතින් එදා බුදුරන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන තණ්හාවෙන් නිදහස් වෙන්න මාර්ගය. ඉතින් බුදුරන් වහන්සේ ඊතන ඇල්න ගැල්න බැඳෙන තණ්හාවෙන් නිදහස් වෙන්න මාර්ගය පෙන්නලා දුන්නා. ඒ මාර්ගය අනුගමනය කරපුවා තණ්හා නිරෝධනාව දුක නිරෝධය සිද්ධ වුණා. දැන් අද ඉන්නේ දුකෙන් නිදහස් වෙන්න මාර්ගය. ඉතින් ඒ නිසාම හැම වෙලේම මොකද කරන්නේ දුක තියෙන තැන් හොයලා එතනම ගැන කලකිරි කලකිරි ඉන්නවා. දුකට හේතු වෙන තෘෂ්ණාව ආපතෙන් ඇලි ඇලි බැඳි බැඳි ඉන්නවා. දැන් අන්නේ බැඳෙන ඇලෙන තෘෂ්ණාව බැඳෙන තැන හොයන ඕන ඕක නිදහස් වෙන බලන්න ක්‍රමයක් තියෙනවා. ඒක අනුගමනය කරන්න කියනවා දුකෙන් නිදහස් වෙනවා. නමුත් අපි යන්නේ ඒකට නෙමෙයි. මොකද දුකෙන් නිදහස් වෙන්න. හැම වෙලේම කියන්නේ දුකෙන් නිදහස් වෙන්න කියලා ඒකට ක්‍රමයක් කියනවා. දැන් දුකෙන් නිදහස් වෙන්න නම් කරන්න ඕනේ මොකද්ද කියනවා තා උත්තරයයි දීලා නැහැ. දුකෙන් නිදහස් වෙන්න නම් ඊයේ තියෙන ඇලෙන බැඳෙන තණ්හාවෙන් නිදහස් වෙන්න ඕනේ කියලා උත්තරය ආවට පස්සේ ඊට පස්සේ එනවා තව එකක්. දුකෙන් නිදහස් වෙන්න නම් තණ්හාවෙන් නිදහස් වෙන්න ඕන. තණ්හාවෙන් නිදහස් වෙන්න මොකද කරන්න ඕන? අන්න උත්තරේ. අන්න අන්න මාර්ගය හැමෙන්නේ ඔතෙන්දී. ඒකනම් ඔහුට අනුකූල ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ. පිළිවදින්න එකක් ඔහු දන්නේ නැහැ. නෑ අද දුකෙන් නිදහස් වෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයක් හොයන මිස තණ්හාවෙන් නිදහස් වෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයක් හොයන කෙනෙක් නෑ. නෑ බුදුරන් වහන්සේ දේශනා කළේ දුකෙන් නිදහස් වෙන්න තණ්හාවෙන් නිදහස් වෙන්න. තණ්හාවෙන් නිදහස් වෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා. දුකෙන් නිදහස් වෙන්න නෙමෙයි ඕනේ අපිට. දුකෙන් නිදහස් වෙන්න කතර වෙයි. දුකේ නිදහස් වෙන එක වෙන්නේ ප්‍රතිඵලයක් වශයෙන්. මොකේ ප්‍රතිඵලයක්ද? තණ්හාවෙන් නිදහස් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් දුකේ නිදහස් වීම ලැබෙනවා. නමුත් අද ඉල්ලා හිටින්නේ මොකද්ද? දුකේ නිදහස් වෙනවා කියන්නේ. අන්න එතන ප්‍රමාණ ඉක්මවා ගියා කියන්නේ යථාර්ථය වැගුණා කියන්නේ ඕකයි. යෝත අස්සා ඒව තණ්හාවේ අතේස විරාග නිරෝධෝ චාගෝ පටිනිසකෝ මුත්‍ති අනාලේ හොඳට පැහැදිලිව පෙන්නලා තිනවා යම් ආකාරයකින් මේ ඒතන ඇල්ල බැඳෙන මේ තෘෂ්ණාවේ. ත්‍යාග ක්‍රීමක් පිළිනොගැන්මක් මිදීමක් නොවැළැක්වීම මෙන්න දුක නිරෝධයයි කියනවා. ඉතින් දුක නිරෝධයටපත් වෙන්න ඕන. ඒ බුදුහාම මොකද කරන්නේ? තණ්හාව නිරෝධ කරගන්න. ඒකේ මාර්ගය මොකද්ද? අය මේ අරියංගික අරිය වටායික මාර්ගෝ. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේක දුක නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය. දුක නිරෝධ කරන්න නම් ගමන් කරන්න ඕනේ මෙන්න මේ පිළිවෙලයි. ඒ පිළිවෙත මොකද තියෙන්නේ? තෘෂ්ණාවෙන් නිදහස් වෙන්න. දුකෙන් නිදහස් වීම කියන කතාව වල අතන ගැළපීලාම තියෙන්නේ. තෘෂ්ණාවෙන් නිදහස් වෙන්න මග දුන්නා. තෘෂ්ණාවෙන් නිදහස් වෙච්ච කෙනා දුකෙන් නිදහස් වෙනවා. දුකෙන් නිදහස් වෙන වගේ දුන්නා කියනවට වැඩි ගැළපෙන්නේ මෙතන මොකද තෘෂ්ණාවෙන් නිදහස් වෙන්න දුන්නා. හැබැයි ඕක කිව්වනම් එහෙම අනේ ඒක නම් බෑ. ඒ කියන්නේ ආසාවන් අත්හරින්නද කියන්නේ? මාගේ අනුගමන ආසාව අත්හරිනවාද? ඒක නම් කරන්න බෑ. අර අඬන පිළි දුක් වෙන එක අත්හැරලා දෙන්න පුළුවන් අසහනේ. ආ ඒක නම් අපි අපිට ඕනේ ඒක තමයි. දැන් මේ ගොතන දින්නේ එතකොට. තණ්හාවෙන් බදා ගන්න නැති දුකෙන් නිදහස් වෙන්නයි මේ ඊළඟ. ඒ කියන්නේ ආයි තණ්හාව ලබා දෙන්න කියන එක නේද කියන්නේ? අපටත් ආසාවම කොට දාගන්න ඉන්නේ. ඒකනේ ඉල්ලන්නේ. දැන් දුක කියන්නේ නිගමනය කරගත්තේ මොකද්ද? තණ්හාවෙන් ඒ දේ ඇතුළු කරන්න නැති දුක. බලාපොරොත්තුවක් තියෙනවා තමාට කැමති එක ඇතුළු කරගන්නේ නැහැ අසහනීයටපත් වෙලා. දැන් මං දුකේ නිදහස් කරන්න මාර්ගයක් ගන්නවා කියලා බලන්නේ මොකද්ද? ඒ අසහනිය නැති කරලා දෙන්න. ඒ කියන්නේ තණ්හාවෙන් ගන්න දේ කරදරයක් නැතුව ගෙනියන්න මග හදලා දෙන්න. එතකොට මං දුකෙන් නිදහස්. අන්න මානසිකත්වයේ තව යථාර්ථයට ගියේ නැහැ. දුකෙන් නිදහස් වෙන්න නම් දුකට හේතුව තණ්හාව වදරගන්න. සතර සතරා විනන් වේදන ඇලුම් කරන තණ්හාවයි. ඒක තමයි රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියලා මේ එක එක දෙන පංචකාම තණ්හාව. ඔන්න ඔය තණ්හාව යම් තැනක නැති කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒක මේ කරගත්තොත් ඔකට මතු දුකක් එන්නේ නැහැ. ඒකේ නිදහසින් ඔන්න ඔය නැති කරගන්න. ඕකට උත්සාහ කරන්න කියන එකයි යථාර්ථය. දැන් අද අපිට දෙන්නේ දුකෙන් නිදහස වෙන මොන දුකෙන්ද? ජාති දුකෙන්, මරණ දුකෙන්, ශෝක දුකෙන්, පරිදේව දුකෙන්, දුමුණස් උපායාසයන්ගෙන් නිදහස් වෙන්න අපි මේ කරන්න කියලා කියනවා. ඒකේ නිදහස් වෙන්න කරන ක්‍රමයවත් දැකලා නැහැ ඒකට. ඒකෙන් නිදහස් කරන්න නම් ඒවට තියෙන ඇලීමත් අරගන්න. ඒවටපත් වෙන්නේ මොකක් නිසාද? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොඩ්ඩප්ප තණ්හා, ධර්ම තණ්හා කියන මෙන්න මේ තණ්හා නිසා යොකට වැදින්නේ. තණ්හා නිසා උපාදාන වෙනවා, උපාදාන නිසා භව වෙනවා, භව නිසා ජාති වෙනවා, ජාති නිසා ජරා මරණ ශෝක පරිදි දුක් වෙනස් ඒකෙන් හටගන්න. ඒකේ පානම් තණ්හාව දුරු කරගන්න මේ පංච තණ්හාව. දැන් හය පොළේම තියෙන තණ්හාව දුරු කරගන්න. තණ්හාව දුරු කරගන්නේ කොහොමද? ඒකේ මාර්ගයක් තියෙනවා. ඒකේ ආදීනව බලන්න. මොකේද? ප්‍රියයි මනාපයි යහපතයි කියලා හිතා ඉන්නේ මේ ආදීනව බලන්න පුරුදු වෙන්න. එයාද බලන්නේ ආදීනව බලන්නේ නේද? නෑ සුන්දර ලෝකේ ආදීනවනේ බලන්නකො නා කියනවා මැරෙනවා හැරමිටිය යන්න වෙනවා ඉතින් කණ්ඩ බැරුව ඉන්නවා ඇස් පේන්නේ නැති යනවා බලන්නකො අපි විඳින දුක අපිට බලන්න කිව්වේ ඕක නෙමෙයි හරයක් නැති පැත්තක් තියෙනවා ඕක දන්නේ නැතුව තරුණ කාලේ ඉඳගෙන පුළුවන් තරම් පේක ලිමින් උඩ පයින් නට නට ජඩ වැඩ බලු වැඩ ඔක්කොම කර කර සන්තෝෂේලා ඉඳන් ඉන්න ඕන්න ඕකේ හරයක් නැහැ කියලා දැනගනින්කෝ එදාට උඹට මතු බය බයට යනකන් හතර වෙයි එතනින් ඒකයි කියා දෙන්න තියෙන්නේ. ඉල්ලන්නේ ඒක නෙමෙයි. අනේ අත වශයෙන් අපිට මේ රූප බලන්න නැතුව ඉන්න බෑ. අය මට අවුනකමක් තියෙනවා මේ ලස්සන රූප බලන්න නැතුව ඉන්න. හත් දහන්න නැතුව ඉන්න බෑ. හරි අමාරුයි. මේ කන මිහිරි පිනවන්න මම හිතෙන්නේ. මට ඒකේ මිදෙන්න ක්‍රමයක් නැහැ. ඒකේ මිදුණොත් තමයි මට නිවන් දකින්න. මම දැන් ඒක දැකලා ඉවරයි. මට ඒකේ ක්‍රමයක් කියා දෙන්න. මේ සුවඳ උල උලා සන්තෝෂයෙන් ඉන්න එක මට හරි ප්‍රියයි. මට ඒක ඒකෙන් අහක කෙනකමට නිවන් දකින්න බැරිව මම දන්නවා. නිසා මට ඒකෙන් අහක කෙන ක්‍රමයක් කියා දෙන්න. මේ රහට කෑදර වෙවි රහ හොය යන ගතියක් මට තියෙනවා. ඒකේ තියෙන නිකන් නිවන් ලැබේවා මම දන්නවා. ඒක නිදහස් වෙන්න ක්‍රමයක් මට කියා දෙන්න. මේ ආස්වාදයන් මුලා වෙලා ඒ පස්සේ යන හිතක් මට තියෙනවා. ඒක ඒක මට මා වදියක් බව දන්නා. ඒකෙන් තමයි සතර ගමට හේතු වෙන්නේ කියලා මම දන්නවා. මට ඒ කාම ආස්වාදයන්ගෙන් මැඩපවතින 1000ට පත්ින් නැති ක්‍රමයක් කියා දෙන්න. ඒවන් නිදහස් වෙන්නේ කොහොමද මම? අන්න ඒක ඇහුවාම බුදුදහම ප්‍රතිඵලෙ එයාටයි. ඒ වගේම තමයි අපේ පතක් දෙනාගේ ළමයිලාම සිරිත තමයි සැප සතුට දිනුව හොයනවා මිසක අන්න ඒකයි කියන්නේ. සැප සතුට කියන්නේ මොකක්ද කියන එක මේ දුකට මුල කියලා දැකලා නැන්නා. එයා දුක හේතුව දැක්කේ නැහනේ. දුක සමුදාය සත්‍ය දැකලා නැහනේ. මොකද්ද දුරු කරන්නේ? දුක හට ගන්න හැටි දැක්කේ නැත්නම් නිරෝධ කරන්නේ මොකද්ද? හට ගන්න හැටි දැකලා ඒක දුරු කරොත් නිරෝධ වෙනවා. දුක හටගන්නේ මොකෙන්ද? ඒ ඒ තැන ඇල්ල බැඳෙන තුෂ්ණාවෙන්. ඇයි ඒක හටගන්නේ? මේ ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුක්තයි. යන් ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සතන්නා උපජ්ජමාන උපජ්ජති ඉත්තේ නිවිසමාන නිවිසේ ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද මధుර ස්වභාවයක් ඇද්ද මේ තෘෂ්ණාව එහි උපදිනවා ඒකයි පවතින්නේ ක්‍රියාත්මක කියන්නේ එතනයි ඉතින් මේ කිංචි ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සතන්නා උපජ්ජමාන උපජ්ජති නිවිසමාන නිවිසේ දැන් අනි බුදුරණන් වහන්සේ ප්‍රශ්නයක් කරා මහන්නේ කොහෙද මේ තණ්හාව උපදින්නේ කොහෙද පවතින්නේ කොහෙද ක්‍රියාත්මක වෙන්නේ ඉතින් චක්කු ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සතන්නා උපජ්ජමාන උපජ්ජති නිවිසමාන නිවිසති රූපං ලෝකේ පිය රූපං රාත රූපං ඉතේ සතන්හා උපජ්ජමානා උපජ්ජති එතන විසමානා නිවිසති. චක්කු විඥානං ලෝකේ පිය රූපං රාත රූපං ඉතේ සතන්හා උපජ්ජමානා උපජ්ජති එතන විසමානා නිවිසති. චක්කු සංපස්සජා ලෝකේ පිය රූපං රාත රූපං ඉතේ සතන්හා උපජ්ජමානා උපජ්ජති එතන විසමානා නිවිසති. චක්කු සංපස්සජා වේදනා ලෝකේ පිය රූපං රාත රූපං ඉතේ සතන්හා එත උපජ්ජමානා උපජ්ජමානා උපජ්ජති එතන විසමානා නිවිසති. ඔන්න ඇහැ පිළිබඳව. ඇහැ රූපේ චක්කු විඥානේ චක්කු සංපස්සේ චක්කු සංපස්සජා වේදනා කියලා. තණ්හාව පහළ වෙන ස්ථාන පහ පෙන්වනවා. සෝත, සද්ද, සෝත විඥාන, සෝත සංපස්ස, සෝත සංපස්සජා වේදනා කියලා කන මුල් කරගෙන තෘෂ්ණාව පිහිටන ස්ථාන පහ පෙන්වනවා. ගාන, ගන්ධ, ගාන විඥාන, ගාන සංපස්ස, ගාන සංපස්සජා වේදනා කියලා නාසය පිළිබඳව ආස්වාදයන් පිහිටන තෘෂ්ණාව පිහිටන ස්ථාන පහ පෙන්වනවා. දිව රසය, જીවහා විඥානීය, જીවහා සංස්පර්ශයේ, જીවහා සංපස්සජා වේදනා කියන පස්කොලක් පෙන්වනවා. දිව පිළිබඳ තෘෂ්ණාව පිහිටන. දිව මුල් කරගෙන තෘෂ්ණාව පිහිටන. කය පොට්ටබ්බ කාය විඥාන කාය සංපස්ස කාය සංපස්සජා වේදනා කියලා කය මුල් කරගෙන පිටින පස්කොලප ඉන්නවා. මන ධර්ම මනෝ විඥාන මනෝ සංපස්ස මනෝ සංපස්සජා වේදනා කියලා මන මුල් කරගෙන පස්කොලප ඉන්නවා. එහෙනම් 30 පෙන්නවා. කාම හට ගන්න තැන. ඔන්න ඔය ටික හැරෙන්න තව තැනක තෘෂ්ණාව හටගන්නේ නැහැ. එහෙනම් හොයාගෙන පරිශේණයෙන් ඉන්න ඕකෙන් කොයි එකේද තෘෂ්ණාව මට හටගන්නේ? අන්න හොයාගන්න පුළුවන් තැන. යම් තැනක ඒ වාතයෙන් තෘෂ්ණාව කෝකේ හරි හට ගන්නවා. මම දුකේ මිදිලා නැහැ. මොකද මම තෘෂ්ණාවෙන් නිරෝධ කළා නැහැ. මනස ගත්තාම ඔක්කොම ඔතන මනෙන් ආසේ මැන මැන ආශ්‍රය කරන ඒවා තමයි ඔක්කොම. කැටි කරලා ගත් එක ගත්තොත් එහෙම ගන්න පුළුවන්. ඉතින් ওই හැම එකක්ම දකින්න ඕනේ අර යථාර්ථයෙන්. හුඟක් විග්‍රහ කරලා ඉතින් ඕවා ගන්න ඕනේ එකින් එක විග්‍රහ කරන්න ගියාම නමුත් විග්‍රහ කරගත යුත්තේ නිවන් දකින්න ওই ටිකයි. ඒතර අපිට තේරෙනවා මේකෙන් කොයි කොයි ඒවා අපි ඉන්නවද? කොයි කොයි දෙන්න බැඳෙනවද? ඒ බැඳෙන සාකල් අපිට බැඳුන එකේ මිදෙන්න බෑ. ඕක දකින්න ඕනේ. දැන් මේ ප්‍රශ්නේ පස්සේ වෙලාවක විග්‍රහ කරලා ගන්න ඕනේ. මොකද මේ මේක අර නිවැරදිව පහදා දෙන්න කියලා තියෙන මේ ආනාපාන සති භාවනාව. ඉතින් විදර්ශනාවට යොමු වෙන්න ඕන ආකාරයත් අහනවා. මේ ආනාපාන සති භාවනාව නිවැරදිව ලබා ගන්න නම් දැන් අපි අර ගන්නවා මෙහෙම තියාගමු කෙටියෙන්ම අර ගන්න දැන් එකක් වෙන්න පුළුවන් දැන් අපි උදෙස් වැඩුවා භාවනාව ඒ භාවනාව කරනකොටමත් අපි යම් කිසි දෙයක් දැක්කා වැඩි යුතු ආකාරය දැන් ලෝකය කියන්නේ මොනවද ඔය අපි කිව්ව 30 පොළ තමයි ලෝකෙට අයිති වෙන්නේ ඇස රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සජා වේදනා කිව්වහම තෘෂ්ණාවෙන් ඇලෙන ලෝකෙට අයිති තව විදිහකින් කියනවා ඇහැයි ඇහැයි රූපයයි කනයි ශබ්දයයි නාසයයි ගන්ධයයි දිවයි රසයයි කයයි පොට්ටබ්බයයි මනයි ධර්මයි කියන්නේ. මෙන්න